සූත්‍රය අපි සාකච්ඡා කරපු පරයයන් කීපයක් කොට සාකච්ඡා කළා. එතකොට අපි ආශ්‍රව ධර්මතා ප්‍රහාණය කරගන්න ක්‍රමයේ පිළිබඳව ආශ්‍රව ධර්මතා ප්‍රහාණය කරගන්නකොට සියලුම ආශ්‍රවයන් එකම විදිහකට එකම ක්‍රමයකට ප්‍රහාණය කරගන්න විදිහක් නැති බව අපි දර්ශනයකින් යුක්තව ප්‍රතිපදාව ජීවිතේට දියුණු කරගන්න ආකාරය මත ප්‍රහාණය වෙන විදිහක් දැන් කතා කරපු කෙනෙක් තේරුණා නම් තේරුම් ගිහිල්ලා තියෙනවා මොකද ගොඩක් වෙලාවට අපි සියලු දේ දර්ශනයෙන් බලාපොරොත්තු වුණා මේ ඔක්කොම දැන් අපිට තේරෙනවා ඒත් අපේ කෙලෙස් ටික දුරු වෙලා නැහැ කියන බව බොහෝ විට අපිට දැක්කේ තියෙනවා. මොකද අපිට මේ කාරණාව බොහෝ දුරට තේරුම් ගන්න පුළුවන්කම තිබුණා. තේරුම් ගත්ත දේ ප්‍රායෝගික ජීවිතයට අදාළ කරගන්න එක ඊටත් එළිය පහසු දෙයක් වගේ. ඒ කියන්නේ එක වෙලාවක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා පැවිද්ද කියන එක පැවිදි වෙනවා කියන්නේ කෙනෙකුට හරිම දුෂ්කරයි. ඊටත් වැඩි දුෂ්කරයි පැවිදි වෙනවා කියන එක කියලා. ඒ වගේ තමයි ධර්මයේ කියන එක තේරුම් ගන්න එක ඉස්සෙල්ලා බොහොම අපහසුයි. හැබැයි තේරුම් අරගත්ත දේ ජීවිතේට යොදා ගන්නවා කියන එක ඊටත් වැඩි මාර විට අපහසු වෙනවා. ඒ නිසා ඒ බඳු බවක අපේ ජීවිතේටම ධර්ම යෙදෙන්නට ඕන පරියාය තමයි අපි සබ්බාසු සූත්‍රය තුල කතා කරන්නේ. මුලින්ම අපි දර්ශනය පිළිබඳව කතා කළා. මොකද මේ ශාසනය ආරම්භ වෙන්නේ දර්ශනයෙන්. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු කාටවත් එකපාර ප්‍රතිපදාව නැතිනම් කරන්න දෙයක් ලැබෙන්නේ නැහැ. හැම වෙලාවකදීම මූලික වශයෙන්ම ධර්ම කාරණාතික පැහැදිලි කිරීමයි සිද්ධ වෙන්නේ. ඇතැම් කෙනෙකුට ඒකම සමස්ත ජීවිතේටම දැක්ම වෙලා ඒ මොහොතේම ධර්ම අවබෝධය කරන්නට පුළුවන්කම තිබුණා සුඛා ප්‍රතිපදා කිප්පා විඥා කියන එක තුළ අපි කතා කළා ප්‍රතිපදාව සැපසහිතයි කිප්පා විඥායි වහා අවිඥානාභී වෙන නැතිනම් වහා උපදවා ගන්න පුළුවන්කම ලැබුණා. කෙනෙක් ඉන්නවා මේක ටිකක් ජීවිතයට යොදා ගන්න පහසුයි වැඩි දියුණු කරගන්න වෙනවා. මේ චරිතනානත්‍ය ඔස්සේ යනකොට අපිට මේ සම්බාසු සූත්‍රයෙන් දක්වන මේ ප්‍රතිපදාව මේ ක්‍රමවේදය අපි හැමෝටම බොහොම වැදගත්. මම කලින් දවසක මතක් කළා කැලේ තියෙන නුඹ ගහක් කුලමින් පෙරවන එක හරි අමාරුයි. නුගලහට කියනවා වනස්පති කියලා. වනයේට අධිපති. මොකද නුගගහ හැදෙන්නේ බොහොම විශාලට. නුගගහේ ස්වභාවය තමයි තැනින් තැනට ගමන් කරන ගතිය. එක තැනක ඉන්නේ. අනිත් ගහක් එක තැනක ඉන්නවා නුගගහ එක තැනක ඉන්නේ. අත්ත ටිකක් වැඩිපුර දිගට යනකොට එතනින් පහළට මොලක් එනවා ඒ මොන ලොකු වෙනවා අනිත් කොටස පරිමෙලලා මැරෙලා යනවා. එතකොට නොගඳ ටිකක් ඉස්සරහට ගිහිනවා. වනස්පති ගහ ටිකෙන් ටික ටිකෙන් ටික දෙගත්තට විහිදලා යනවා. නුගගහ පෙරලෙන එක හරි අමාරුයි මොකද වටේටම හාත්පසින් මුල් වලින් අල්ලගෙන. අනිත් ගස්වලට පොඩි පොඩි මුල් තිබුණට ලොකු ප්‍රදේශයක පැතිරෙලත් නැහැ ලොකු ප්‍රදේශයකින් අල්ලගෙනත් නැහැ. ඒක නිසා තමයි අනිත් ගහ කුලකට පෙරළුණා මුග ගහ කුලකට පෙරළෙන්නේ නැත්තේ. අපේ ජීවිතත් හරියට මුග ගස් වගේ. මේ කෙලෙස් කියන ධර්මතාවලින් හැමතැනකින්ම හසු වෙලා තියෙනවා. එක මොනක් කැපුවට වැඩක් නැහැ අනිත් පැත්තේ මුල් වලින් අල්ලගෙන තියෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා කෙලෙස් නැමැති මුල් හැම පැත්තෙම සිදින්න අලුතෙන් එන මුල් පහළට බිමට යනවා කියන අතර කරගන්න. නැත්නම් මේ විශාල ගහේ එක පැත්තකින් මුල් ටික කපාගෙන ගිහලා එනකොට අනිත් පැත්තෙන් මුල් ටික හැදීගෙන ඉන්නවා. හැමදාම මුල් කප කප ඉන්නවා. ඒක නිසා අපිට මේ හැම පැත්තම ආවරණය කරන්න බලා ගන්න සිද්ධ වෙනවා. සබ්බාසව සූත්‍රයෙන් ඒක තමයි අපිට හැම වෙලාවකදීම පැහැදිලි කරන්නේ සිහිය සහ නුවණ ජීවිතේට ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. කාර්යබහුල ජීවිතයක් ගත කරන ගිහි කෙනෙකුට සමහර වෙලාවට ධර්ම කියන එක ටිකක් විදර්ශනාවට හෝ අනාත්ම ධර්මතාවයට හිත තියෙන එක ටිකක් අපහසුයි. ඒක නිසා හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පෙන්වනවා දෙපැත්තකින් යන්න පුළුවන් විදිහට. අපි ඒක කතා කරලා තියෙනවා මාර්ගය සහ මාර්ග සත්‍ය විදිහට. සම්මාසෝ සූත්‍රයක් අපි ප්‍රධාන වශයෙන්ම ඔරේ ඉඳලා දෙකට බෙදාගෙන බෙදාගෙන යනවා මාර්ගය මාර්ග සත්‍ය. අපි පහුගිය වතාවේ සාකච්ඡා කළා පරිවර්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික. ඒක අදිවාසණයෙන් පහක හේතු ආශ්‍රව කොටස ඉවසන්න ඉවසීම සහ පරිවර්ජනයේ දුරු කිරීම. එතකොට මේ දුරු කිරීම කියන එක අපිට හැම වෙලාවකදීම කොහොමද සිද්ධ කරගන්නේ ඉවසීමේ සීමාව කොතැන කියන එකත් අපි කතා කරා. එතකොට හැම වෙලාවකදීම මේ කාරණා ටික තුළ ජීවිතයේ ප්‍රායෝගිකව යෙදෙනකොට ධර්මයේ යෙදෙන කෙනෙකුට කොහොමද ජීවිතයේ තුළ ධර්ම මාස්කාරයක් පවත්වාගන්නේ ප්‍රායෝගිකව ධර්ම තුළ යන්න අපිට හවසට ගෙදරට ගිහිල්ලා ඊට ලැබෙන විවේකීදී බණක් අහලා අනාත්ම ධර්මතාවයේ පිළිබඳ ධර්ම කරුණක් ජීවිතයට හිතාගන්නවට වැඩිය ඔබකට අපිට සබ්බස්ස සූත්‍රයෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද හැම වෙලාවකදීම ආශ්‍රව ධර්මතා ටික දුරු කරගන්න පුළුවන් ආශ්‍රව ධර්මතා ඇති වෙන හැම තැනකම තෙල් ටික වහන්න හදන ක්‍රමයක් නිසා. ඒක නිසා තමයි මේ ජීවිතයේ යෙදෙන හැම තැනක් ගැනම සේවනය කළ යුතු ධර්මතා ඒවයි පාන කිව්වේ. ඒක කොහොමද සේවනය කරන්නේ? ඊට පස්සේ ජීවිතේ දුරුකල යුතු ධර්මතා එනවා ඒවා කොහොමද දුරු කරන්නේ? ඔක්කොම අනාත්මයි කියලා දැකලා පාප මිත්‍රයෝ අසත්පුරුෂයෝ දුර්ජනයන්ගෙන් පීඩාවෙන් ඉන්නේ කියලා කිව්වේ. නපුරු අධියතුන්ගෙන් අශ්‍රයන්ගෙන් පීඩාවෙන් ඉන්න භෞතිකව ඇති වෙන පීඩාවලින් පීඩාවෙන් ඉන්නේ කිව්වේ නෑ. ඒවලින් ප්‍රතිකර්මයක් සපේ ගන්න ගමන් එතන අවබෝධයෙන් යුක්තව ඒ කටයුතු කරන එකයි කිව්වේ. එතන අවබෝධයෙන් යුක්තව ඒ කටයුත්ත සිද්ධ කරගෙන යන එකයි මේ ප්‍රතිපදාව වෙන්නේ. ඒක නිසා අපි හැමදාම එක දෙයාකාරයකින් කතා කරගෙන ආවා. අද දවසේදී අපිට තියෙනවා විනෝදයෙන් පහකල යුතු ආශ්‍රව කොටස. විනෝදනය කියලා කියන්නේ ඒක දුරු කිරීම තමයි පරිවර්තනයේ වගේම හැබැයි ඒක දොස් දැකලා දුරු කරන බව. අපිට විනෝදනය කරන දේ හැම වෙලාවකදීම අපේ හිත පැත්තෙන් කරන දේ. පරිවර්ජනයේ දෙආකාරයකින් පෙන්වන භෞතිකව සහ හැම වෙලාවකදීම තමන්ගේ හිත පැත්තෙන් මාර්ග සත්‍ය පැත්තෙන් වෙන පරිවර්ජනය ගැන අපි කතා කරනවා. විනෝදනය ඉද වික්ඛවේ වික්ඛු පටිසංඛාය වමිසෝ uppannam කාම විතක්කං ආදී වාසේති අදහති විනෝදේති දන්ති කරෝති අනුභවං ගමන්ති උපන් කාම විතර්කය නාදී වාසේති ඉවසගෙන ඉන්නේ නැහැ ඒ වගේම පදහති දුරු කරනවා විනෝදේති දෝෂ දැකලා ඒක බැහැර කරනවා දන්ති කරෝති ක්ෂය භාවයට පත් කරනවා දෙය කියන්නේ දෙය කියන්නේ එතකොට ක්ෂය භාවයට අරභාවන් ගමෙති. නැවත නූපදින ස්වභාවයට පත් කරනවා. එතකොට ඔන්න උතන කාරණා කීපයක් තියෙනවා අපි කලින් සඳහන් කරලා තියෙනවා. නාදිවාසී ඉවසන්නේ පයහති දුරු කරනවා මේ දේවල් ඔක්කොම ව්‍යාන්ති කරෝති කියන ටික ඔක්කොම මේ ශාසනයේ එහා කරන්න පුළුවන්. උපන් කාම විතරකේ යටපත් කරලා වෙන කුසල මනසිකාරයේ හිත පිහිටවල හිත එකඟ කරන බව මේ ශාසනයෙන් බාහිරවත් තියෙනවා. හැබැයි අනුභවංගමේති කියන එක මේ ශාසනයක විතරක් වෙමුණ මේ ශාසනය විතරක් දකින්න පුළුවන් කාරණයක්. ඊට පස්සේ උප්පන්නං ව්‍යාපාද විතක්කං ආදිවාසීති පරිහති විනෝදේති දැන්ති කරෝති අනුභවංගමේති. ව්‍යාපාදයේ දුරු කරනවා නැති නූපදී ස්වභාවයට පත් කරනවා. උපන්න විහිංසාවිතක්කන් ආදිවාසීති පජහති දැන්ති අනබ බැන්ති කරෝති අනභාවං කපිති. විහිංසාවිතර්කේ දුරු කරනවා නැවත නූපදී ස්වභාවයට පත් කරනවා. යම් විදිහකින් මේව දුරු නොකිරීම නිසා යම් ආශ්‍රව කොටසක් දැවිලි සහිත කොටසක් හිතේ හට ගන්නවා නම් මෙන්න මේ දැවිලි සහිත ආශ්‍රවය නූපදින විදිහට මේ ධර්මයන් දුරු කරනවා මෙන්න මේ tikai විනෝදණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා මොකද්ද මේ විනෝදන පහතබ්බ. විනෝදණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස ගැන විමසලා බලන්න කොහොමද අපි කාම විතරකේ මෙන්නසන්නේ? ව්‍යාපාද විතරකේ නොයසන්නේ? එතකොට විහිංසා විතක්කේ නොයසන්නේ කොහොමද කියන එක අපිට විමසලා බලන්න වටිනවා. මේක විමසලා බලනකොට බොහොම වැදගත්ම තව සූත්‍ර දේශනා ටිකක් තියෙනවා. මොකද මේ විතර්කය ගැන සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ විතර්ක හික්මවා ගන්න හැටි අපිට දෙන්නපු සූත්‍රය. විතර්ක සංධාන සූත්‍රය එක සූත්‍රයක්. වේදහා විතක්ක සූත්‍රය එක සූත්‍රයක්. එතකොට මේ සූත්‍ර දෙකේම අපිට කියනවා විතක්කේ හික්මවා ගන්න ආකාරය පිළිබඳව. සූත්‍ර දෙකම අපිට කතා කරන්නේදී සම්පූර්ණව කතා කරන්න කාර්යවලදී ඒ නිසා අපි අත්‍යවශ්‍ය කොටස් ටික විතරක් අරගෙන කතා කරමු. එතකොට දෙදහයිතක්ක සූත්‍රයේදී අපි ඉස්සෙල්ලා කාම විතරකය හඳුනගෙන හිටියෝ කාම විතරකය කියලා කියන්නේ කැමැති වෙන බව. රාග සහිත බවම නෙමෙයි තණ්හා නිස්සිත බව, කැමැති බව, ඇලෙන බව. ඇලීම් සහගත බව. ඇලීම් සහගත බව හැම වෙලාවකදීම ඇති වෙන්නේ බාහිර භෞතිකව ඇති දෙයකට. ඇති දෙයකට නැතුව තවත් දේවල් වලට ඇලෙනවද? එළියේ තියෙනවා කියලා හිතන දෙයකට නැතුව Tamanට නැති වෙන පුළුවන්. එළියේ තියෙනවා කියලා හිතන දෙයකට නැති දෙයකට තණ්හාව ඇති වෙනවද? භෞතික ඇති දෙයකට තමයි තණ්හා කරන්නේ. ඇති කියලා හිතාගත්ත දෙයකට තණ්හා කරනවා. ඒක නිවන් දකින්න තණ්හා කරන්නේ. ඇති කියලා හිතාගත්ත දෙයකට තණ්හා කරනවා. මොන කියලා දෙයක් ඇති ඇති දෙයකට තණ්හා කරන ඇති කියලා හිතාගත්ත දෙයක්. එතකොට තණ්හාව වැටගෙන තියෙන්නේ ඇති කියලා හිතාගත්ත දෙයක මිසක අනුපාද බවට නෙමෙයි. එතකොට තණ්හාමය ගතියට කියනවා කාම විතරකේ කියලා. එතකොට මේකදී කාම විතරකේ බෙදනකොට බෙදන්නේ ලෝභ ලෝභය මූලික කරගත්ත සිතුවිලි වලට විතරයි. කුසල චේතනා මේකට අතුරක් කරන්නේ නැහැ. කුසල් හේතු ටික අතුරක් කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ මූලිකම අනුශාසනාව සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. පව කරන්න එපා කුසල් වඩන්න. එතකොට පව කියලා කිව්වේ මොනවද? ලෝභ දේශ මෝහ. එතකොට මේ කාම විතරකේ කියන පැත්තෙන් ලෝභයේ පැත්තට ඇති කාරණා ටික විතරයි ගන්නෙ. අලෝභය ගන්නෙ අලෝභය ඇතුළත් වෙන්නේ නැහැ අලෝභය ගන්නෙ නැහැ. මොකද නැත්නම් කෙනෙක් කියනවා කෙනෙක් පින්කමක් කරන්න කැමති එතන තියෙන්නේ ලෝභයයි එහෙම වුණොත් ඒකත් හොඳ නැහැ කියලා. කත්සුකම්මිතා කුසල ඡන්දය කියන මාර්ගයේ වඩාගෙන යනකොට කෙනෙකුට ඇති වෙනවා ඡන්දයක්. ඒ ඡන්ද රාගයේ තියෙන ඡන්දේ නෙමෙයි ඒ ගතියම තමයි හැබැයි මාර්ගයේ වඩන්න කැමති බව. එතකොට ඒ මාර්ගය වඩන්න කැමති බව අකුසල නෙමෙයි. අපි කිව්වොත් නිවන් දකින්න කැමති බව අකුසලයක් නෙමෙයි. ඒක යාගේ අලෝභ චේතනාව. ඒක නිසා ඒ විතරකේ ගැන මේ කතා කරනවා නෙමෙයි. ඒකේ පාස්නියනවා නෙමෙයි. එතකොට ඒක කැමති වෙන ගතිය භෞතික වස්තුන්ට ඇලෙන ගතිය හැම වෙලාවකදීම වස්තුකාමයේ පැත්ත සහ ක්ලේශකාමයේ පැත්ත කාම විතරක හැටියට කතා කරනවා. වස්තුකාමයක් තියෙනවා ක්ලේශකාමයක් තියෙනවා වස්තුකාමයෙන් එලේ තියෙන භෞතික දේවල් වලට කැමති ක්ලේශකාමයේ හැම වෙලාවකදීම හිත පැත්තෙන් ඇති කරගන්න ටික වස්තුකාමයේ මත පතිත කරලා හදාගන්න එක කෙලස් ටික කෙලස් ටික පතිත කරගන්නවා තම තමන්ගේ කෙලස් ටික භෞතික වස්තු වලට කැමති වෙනවා දැන් මෙතන ඉන්න ඔක්කොගෙම කැමැතිම වාහනේ මොකද්ද කියලා හරියන හරියට ඔක්කොම එකටද කැම කියලා තියෙන්නේ නානත්වයක් තියෙනවා එතකොට ඇයි නානත්වය Tamange කැමැත්ත අනුව මෙහි හදාගත්ත කෙලෙස්ේ වෙනම එකක් කෙලෙස්ි පතිත කරලා හදාගත්ත දේ වෙනම එකක් ඒ නිසා කැමැතිම වාහනේ එළියෙන් හම්බෙන්නේ එක එක්කෙනාට වෙන්වෙන් වූ විදිහට ඔක්කොටම හම්බෙන්නේ වෙන්වෙන් වූ අයිසින් එකක් නෙමෙයි එතකොට දැන් කේක් කෑල්ල එකක් අයිසින් ටික තවත් එකක් අයිසින් ටික දාලා හදාගත්ත අයිසින් කේක් එක තවත් එකක් එතකොට වස්තු පැත්ත වෙනම එකක් කැමැත්ත මෙහි හදාගත්ත කෙලෙසේ වස්තුව මතට පදිත කරලා හදාගත්ත ඒ කැමැති වස්තුව තවත් කාරණයක් එතකොට දැන් මෙන්න මේක තමයි කාමයේ තියෙන ලක්ෂණය. ඊට පස්සේ ව්‍යාපාද විතරකය තරහව. ව්‍යාපාදයේ කියන තැන හැම වෙලාවකදීම තියෙනවා අටිග නිමිත්ත ආශේවනයේ නැවත නැවත ආශේවනයේ කිරීම තුළ හටගන්න දේ තමයි ව්‍යාපාදය. මූලික අවස්ථාව කටිග නිමිත්ත ඒක පරිඋත්ථාන මට්ටමට යනවා නැගී සිටින මට්ටමට යනකොට කියන ව්‍යාපාදය කියන්නේ. අටිගය කියලා කියන්නේ ගැටෙන බව. මේ පටිඝ නිමිත්තම අයෝනිසෝ මනසිකාරය තුළ තමයි ව්‍යාපාදය හටගන්නේ. ඉස්සෙල්ලම ඇති වෙන්නේ කෙනෙකුට අකමැත්තක්. අකමැත්ත හදාගත්තට පස්සේ අකමැත්ත පුද්ගලයේ භාවයකට යනවා. ඒ දේටම අකමැතිම. ඒ දේටම බාහිර වස්තුවක් මත හම්බෙන ඒ දේට අකමැති අන්න ඒ මට්ටමට යනකොට ව්‍යාපාදේ. ඉස්සෙල්ලම හිතේ හටගන්න අකමැති ගතිය ඒක පටිගය ඊට පස්සේ ඒ පටිගයේ පදිත කරලා හදා ගන්න මට්ටම හැම වෙලාවකදීම ව්‍යාපාදේ. ව්‍යාපාදේ ලක්ෂණය තමයි කුසල භාවයෙන් හම්බෙන ගතිය. පටිගයේ ලක්ෂණය තමයි ඊට වැඩිය සියුම්. දැන් අපි කිව්වොත් අපි එක පැත්තක් බලාගෙන ඉඳලා අනිත් පැත්ත බලනවා. ඒ කරන්නේ. අර පැත්ත බලාගෙන ඉතිය දැන් ඇති දැන් බලනවා මේ පැත්ත කියලා. ඒකේ පටිඝාංශයෙන් අනුසය වෙනවයි කියන එක පැත්තක් බලන් ඉඳලා අනිත් පැත්ත බලන් ටික ගන්න. පටිඝය කියන එක එච්චර සියුම් එකක් අනුසය ධර්මයක් කියන්නේ ඒකයි. මේ ආරම්භනේ දැන් හොඳටම ඇති වෙන එකක් උපත් ගන්නවා. ඒකින්ද අරක එපා වෙලා ඇති වෙලා බලන තව එකක්. දැන් අන්න ඔය පටිඝ ගතියම සේවනය කිරීම තුළ අයෝනිසෝ මානසිකාරය කිරීම තුළ ව්‍යාපාදයක් හටගන්නවා තරහව එතකොට හැම වෙලාවකදී මේකයි පටිඝානසයෙන් අනුසේ වෙන තැන ව්‍යාපාදයේ වැඩෙන නිවර්ණ ධර්මයන් පෙන්වන්නේ හැම වෙලාවකදීම මේ කාමච්ඡන්ද ව්‍යාපාද කියනකොට ව්‍යාපාදයේට පටිඝනිමිත්තන් වික්‍රේ අයෝනිසෝ මානසිකරෝතෝ අනුපන්නාචේව ව්‍යාපාදෝ උපජ්ජති උපන්නාචේව ව්‍යාපාදෝ වියෝ භාවය සම්පතේ පටිඝනිමිත්ත අයෝනිසෝ මානසිකාරයේ තුල නූපන් ව්‍යාපාදයේ උපදවනවා උපන් ව්‍යාපාදයේ නැවත නැවත ගැටෙනවා ගැටීම නිසා කවදාවත් හරියන්නේ හරියන්නේ නැති නිසා එපා ඕනම නැහැ ආපහු ව්‍යාපාදයේ තරහව කවුරුකට පවත්න්න පුළුවන්කම තියෙනවා එතකොට ඒක කියව ව්‍යාපාදයේ ව්‍යාපාදයේ හැම වෙලාවෙදීම කටික නිමිත්ත නිසා ගැටෙන බව නිසා ඇති කරගන්න දේ විහිංසාවේ தත්කය විහිංසාව පටිගයේ තවදුරටත් ඉදිරියට ගිහිල්ලා අපි කැමති ගැටෙන අරමුණ වෙනස් කරන්න. හිංසාවටපත් කරන්න. පුද්ගල භාවයෙන් අපි අකමැති දේ අයින් කරන්න කැමතියි. ඒක මේ සජීවී රූප වලට හිංසා කරනවා කියන දෙයක්ම නෙමෙයි. අජීවී වස්තුවකට මම කැමති නැහැ මේ කියන දෙයට මේ කියන දේ නිසා මම අයින් කළා දානවා. එතකොට ඒක විහිංසා විතර්කයේ පැත්තට ගිහිනවා. හැම වෙලාවකදීම අන්න ඔය විදිහට අපිට සජීවී රූප වල ගත්තත් ඒකම තමයි. අපි අකමැති පරිගේ නිසා ව්‍යාපාදයේ ව්‍යාපාදයේ වැඩි වෙනකොට විහිංසාව. අපි කැමති ඒ කෙනාට දෙන්න. ඊට පස්සේ වචනකින් හරි කොහොම හරි අයින්න පුළුවන් නම් එහෙම තමයි බලන්නේ. එතකොට පටන් ගන්නවා අඤ්ඤමඤ්ඤේහි මුඛ සත්ත්වයේ විසදන්තා. ඕනෝන්ට මුව නැමැති සැත්තලින් අනමින් වාසය කරනවා කියලා. එතකොට දැන් ඒකට කියනවා විහිංසා විතක්කය. අන්න ඔය තුන් ආකාර විතක්කයක් ලෝකේ තියෙනවා. එතකොට මේ තුන් ආකාර විතර්කයේ හික්මවා ගන්න හැටි විනෝදන පහක් අබ්බා විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රමයේ තමයි විනෝදණයෙන් පහකල යුතු වෙන්නේ. එතකොට මේ ටික විනෝදණයෙන් පහ කරගන්න ගියාට පස්සේ අපිට ලේසි නෑ. හැම වෙලාවකදීම මේ ටික විනෝදණයෙන් පහ කරගන්න ගියාම ලේසි නැහැ. ලේසි නැති නිසා අපිට හරි උත්සාහයක් ගන්න වෙනවා මේ ටික යට කරන්න කොහොම හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සබ්බාසව සූත්‍රය මෙච්චර නෙමෙයි. කෙටිම කියනවා නම් සම්බාස්ව සූත්‍ර දේශනාව මේ පොතේ සඳහන් වෙන සුරු කරුණු කරුණු ටික නෙමෙයි. මේක අපිට කියවල ඉවර කරන්න විනාඩි 15ක් යන පරිමාණ සබ්බාසෝ සූත්‍රයේ මුලින් ගන්නවද? ඒකට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ විනාඩි 15ද මේ සූත්‍රය දේශනා කළේ වික්ෂණාංශයට බණ කිව්වේ? මේක බොහෝ විස්තරාත්මකව පැහැදිලි කරලා දේශනා කළා. මේ ත්‍රිපිටකය සංග්‍රහ කළේ පළවෙනි ධර්ම සංගායනාව. එතකොට මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන වික්ෂුන් වහන්සේලා මේ ත්‍රිපිටකය සංගායනා කළා සංගායනා කරනකොට මේක ලැබුවා පැවැත්ම සඳහා මතක තියාගන්න පහසු විදිහට. ඒක නිසා තමයි මේ ඉස්සරහටම අතුලත් කරලා තියෙන්නේ ඒවා මේ සුතං ඒකං සමයං භගවා සමවත්යන් කියති. මම මෙහෙම ඇහුවා. එක්කලින් භාග්‍යතුන් වහන්සේ සරත් නුවර ඉන්න කාලෙදී බුදුරජාණන් වහන්සේ මොන දේශනා කරන්නේ නැහැ. එතකොට මම මෙහෙම ඇහුවා එක සමයක බුදුරජාණන් වහන්සේ සරත් නුවර ඉන්න කාලෙදි මෙහෙම සිද්ධියක් වුණා. කාගෙන් මේ අහන්නේ? කියන්නේ ආනන්ද මහතන් වහන්සේ. මොකද සියලු ධර්ම කොටාසයන් මහා සුතදරයන් වහන්සේ ආනන්ද මහන්සේ දරාගෙන හිටිය ඒක නිසා මට මේ කාරණේ මෙහෙම අහන්න ලැබුණා මේ ධර්ම උද්දේශයේ. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේට මෙහෙම මෙහෙම පැනෙනවා කියලා. මොන තරම් සුතතර මතක ශක්තියක් තියෙන්න අවශ්‍යද හැම තැනකදීම දේශනා කරපු කාරණා මේ විදිහට මතක තියාගන්නවා කියන්නේ. අපිට නම් අදාහන ගියාම ඊළඟ දවසේ මතක නැහැ. එතකොට ඒක සුතතරයි කියනකොට එක වතාවයි යන්නේ වතාව මතකයි. ආනන්දහඳුර වැඩ සිටියේ නැති තැනක දේශනාවක් කළොත් වරාතේ එකක් පිළිවන්නේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ මම නැති තැනක යම් දහම් කර්මයක් කාට හරි වැදෑරුවොත් ඒ දහම් කර්ම අනුකම්පාවෙන් මට ආපහු දේශනා කරන්න කියලා වරාටෙන් එක වරයක් තමයි ඉල්ලපු ඒ වගේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ගොඩාක් කාලයක ආනන්ද හාමුදුරුවෝ රෝපස්ථායකයන් වහන්සේ නිතරම ළඟ වැඩ ඉන්නවා. සංක්ෂිප්තව අර කරපු දේශනාව ඒ විදිහටම කරන්නේ මේ සැකෙවින් මේ දේශනාව අද මෙබඳු කාරණාවක් විග්‍රහ කළා කියන එක දේශනා කරා. ඒත් මේ සබ්බාසෝ සූත්‍රයත් අර දේශනා කරපු සියලුම කාරණා ටික මේ දේශනා කරපු දේ නෙමෙයි. අපි දැන් කිව්වොත් අපි යමක් අපකරණේ කතා කරන්නේ දැන් දෙකක් හොයි ආසන්න ප්‍රමාණයක් විතර මම දැන් කතා කරලා. එතකොට මේ කතා කරපු ටික අපිට කෙනෙකුට කෙටියෙන්ම සංග්‍රහ කරන්න පුළුවන්. අතට තියාගන්න ඕනේ නම් ඔයගොල්ලන්ට කෙටියෙන්ම සංග්‍රහ කරගන්න පුළුවන්. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සහ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය මෙන්න මේ කරුණු අටයි අපි සංග්‍රහ කරගත්තේ එදා දවසේදී මෙන්න මේ කරුණු ටික අපි කතා කළායි කියලා කෙනෙකුට ඔන්නෝ සංග්‍රහ කරන්න පුළුවන් දැන් අපි විනාඩි දෙකකින් කරන කතාවද අපි එතන කරේ විනාඩි දෙකක් යන්නේ අන්න ඒ වගේ මේ සබ්බාසව සූත්‍රයන් බොහෝ දීර්ඝකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයන්. ඉතින් ඒක නිසා අපිට තව දේවල් අනුසාරයෙන් කතා කරන්න වෙන්නේ ඒ කාරණේ නිසා. තව සූත්‍ර, තව දේවල් අනුසාර කරගෙන කතා කරන්නේ ඒ කාරණාව නිසා. නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් මේ සූත්‍රයේ මෙහෙම කියලා නැහැනේ මේ දේ ඉක්මව ගන්න මේ විදිහට මේ ආශ්‍රව කොටස ඉක්මව ගන්න කියලා මේ සූත්‍රේ අදාළ වෙන්නේ නැහැ කියලා. නමුත් ඒක අදාළ අත්‍යවශ්‍ය කාරණේ විතරක් සැකෙමින්ම මතක තියාගන්න අවශ්‍ය නිසා. මොකද කාරණා අපිට දැක්කම මේක ඉතරක් පවත්වාගෙන යන්නත් බැහැ. ඒක මේක පාඩම් කරගන්නත් බැහැ. මේක අර සියලු විස්තර දැන් මේ අපි පැයකදී කතා කරන ටික ওই විදිහටම මතක තියාගන්න කියන ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒක නිසා අර විදිහට අර කර්ම වට මතක තියාගත්තාම අපිට දේශනාවේ මූලික සාරයම අපි දන්නවා. අනේ සාරය තමයි මේ තියෙන්නේ. ඒ සාරය තමයි මේ අද අපිට හම්බෙලා තියෙන්නේ. සූත්‍ර පිටකයේ තුල ඒ කාරණා ටිකම නම් ගම් සහිතව විස්තර සහිතව ඉදිරිපත් කරන අභිධර්ම පිටකයේ තුල ඒ ටිකම ධර්මතා විදිහට විග්‍රහ කරනවා. එච්චරයි තියෙන වෙනස. එතකොට දෙදහයිතක් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධත්වයේ ලබන කලින් අනලි සම්බුද්ධ කාලෙදී මට හිතුණා මේ විතක්කේ දෙකක් කොට තියාගත්තා නම් හොඳයි කියලා. එනේ බෝසතාණන් හිතපේ ගැන නෙමෙයි මේ කියන්න අවශ්‍ය වෙන්නේ අපිට කරන්න පහසු ක්‍රමයක් ගැන මේ කතා කරන්නේ. මේ විතක්ක කොටස් දෙකකට බෙදුවා නම් හරි. මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා එක කොටසක් සම් කරනවා. නේකම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක කියලා තව කොටසක් නම් කරන්නේ. මම මේ හිතට ඇති වෙන ඇති වෙන මේ හැම චේතනාවක්ම දෙකක් කොට බෙදනවා නම් හොඳයි. හැම වෙලාවකදීම දැන් අපිට තියෙන්නේ වාදනයට දාන එක විතරයි. වාදන දෙකක් තියාගත්ත උපදින විතරක දානවා මේක නරක පැත්තට ඇති වෙන විතරකයක්. මේක හරි පැත්තට උපදින විතරකයක් කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙපසට දානකොට තමන්ට තේරෙනවා ඒ විතර්කය අව්‍ය ව්‍යාපාද විතර්කයක් වෙනකොට කාම විතර්කයක් වෙනකොට මේක පොද දෙයක් නෙමෙයි. අපිට ගොඩක් වෙලාවට තියෙන විතර්කය ඇතිලා නැතිලා කියන හොඳ නරක තේරුම් ගන්න බැරි මේක. හොඳද නරකද කියලා හිතාගන්න බැරි. ඒ නිසා දැන් මේ හොඳ හෝ නරක කියලා විතර්ක කොටස දෙකකට බෙදාගත්තාම අපිට සිද්ධ වෙනවා නිතරම සිහිය පවත්න්න ජීවිතය තුළ. මේක බාහිර දේ මත ඇති කරගත්ත කැමැත්තක් මට. මේ කැමැත්ත ඒ තරම් වැඩි දුර අරගෙන යන්නේ කොහොමද? නැහැ. අත්සව්‍යාදායක සංවත්. මේක මටත් අහිත පිණිස පවතින්න පුළුවන් යම් කිසි දවසක. Tamanට ජීවිතේ ගොඩක් ඇලෙන අරමුණක් වෙන්න පුළුවන්. ඇලෙනකොට දරුවට බොහොම ආදරේ හිතෙනවා. හිතන වෙලාවට ඒ ගැන හොඳට හිතලා බලන්න අත්සව්‍යාදායක සංවත්තදී. මේක මට බොහෝ බාධාවක් පිණිස පවතින්න පුළුවන්. මොකද දැනෙන තරමට අතහැර ගන්න හරි අමාරුයි. දැනෙන්නේ යම් තරමකටද වෙනස් වෙන්නේ දුක ඒහා සමාන වූ ඉදින්න සිද්ධ වෙනවා. ඒක නිසා ඒ දැනෙන තරම අඩු කරගත්තොත් මට මේ දුක නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා රූපයේ ඇතිකල්ලිම බැඳෙන බැඳීමට වැඩි ඉඩ කඩක් දෙන්නේ දැනෙන බැඳීම ටික ටික අඩු කරගන්න බලනවා. ඒකෙන් එයාට ව්‍යාපාරයේ පැත්තට යන්න ඉඩ තියන්නේ නැහැ. මොකද කෙනෙක් කාම විතරකේ දුරු කරගන්න හදනවා එතකොට මෙයා ව්‍යාපාර විතරකට වැටෙනවා. ළමයාට බොහොම ආදරෙන් ඉන්න ඕනේ කියලා කියලා ආදරෙන් ඉන්නකොට කාම විතරකේ ආශ්‍රමණය කරගන්න අපෝ මේ කීකේ හරියන්නේ නැහැ මට දුක වෙනවා. ඒක නිසා වැඩි ළඟට ගන්නෙත් නැහැ දුරු කරගන්නවා. එතකොට ව්‍යාපාරයේ හිත ගිහිනවා. ඒකවල Taman දක්ෂ වෙන්න ඕනේ ව්‍යාපාර විතරකට යන්න නැති වෙන්න. එතකොට ඒක ලේසි වෙන්නේ කාම විතරක් නැතුව ව්‍යාපාර විතරක් නැතුව අපි තරහෙන් විතරක් කියලා ගත්තට පස්සේ ඒක ලේසි වෙන්නේ නැහැ. එතකොට ඒක නිසා මේ විතරකේ හොඳට කොටස් දෙකක් කරලා බලන්න. එතකොට අපිට අන්නේ එතකොට තමයි මේ කාම විතරකයේ වෙනුවට නෙක්ඛම්ම විතරකයේ අවශ්‍ය වෙන්නේ. ඒක වහගන්න විතර්කයක් ඕන වෙනවා. එතකොට අපිට නෙකම්ම විතර්කය අවශ්‍ය වෙනවා. නික්මීමේ විතර්කයකින් කාම විතර්කේ නැති කරනවා විස්තරයි. හැම වෙලාවකදීම අපි කරන දේවල් සිද්ධ කරලා තියෙන හැබැයි නෙකම්ම විතර්කේ තුල ඉඳලා. දරුවට සලකලා තියෙනවා හැබැයි ආදරයේ කුරුස කපා හැරෙනවා. ආදරයේ කුරුස කපා හැරලා කියන්නේ රූපයට ආදරය කරන gati මනස් පැත්තෙන් අයින් කරගෙන මිසක බාහිරින් බලන බලන කෙනෙකුට පේන්නේ නැහැ ඒක තමන් තුළ අයින් කරගෙන කියලා. ඒකෙන් කාටවත් වරදක් නැහැ. තමන්ගේ හිත දුකටපත් කරගන්න එක තමන් නැති කරගත්ත කියන එක කාටවත් වරදක් නැහැ තමන් කරන්න ඕන දේ සිද්ධ වෙලා තියෙනවා නම්. ඒක නිසා හැම වෙලාවකදීම ඒ වෙනුවට නෙක්ඛම්ම විතරකේ භාවිත කරනවා කාම විතරකේ අයින් කරනවා හොඳට දැන් ගන්න කාම විතරකේ අයින් කරනවා නෙක්ඛම්ම විතරකේ භාවිත කරනවා කියන එක. එතකොට මේක කරන්න විතරක පැත්තෙන් මිසක භෞතික පැත්තෙන් නෙමෙයි. විතරකේ පැත්තෙන් මිසක එළිය පැත්තෙන් නෙමෙයි. මොකද සමහර වෙලාවට සමහර ඇත්ත එක කතා කරනකොට මේ කතා කරන දේ භෞතික පැත්තෙන් තමයි ප්‍රහාණය කරන්නේ. ඒකත් පරිවර්තන අපහසුතාවක් ගන්න. නමුත් මේ පරිවර්තනයෙන් පහළ කරන ක්ලාස්ව කොටසක් වෙනවා මේක පරිවර්තනයෙන් පහළ වෙන්නේ. දැන් මේ කතා කරන්නේ පරිවර්තනය නෙමෙයි මේ විනෝදනය. පරිවර්තනය කියන එක අපි වස්තුවක් දුරු කරලා වස්තුව නැති වෙන තැනට යනකම් පරිවර්තනය කරනවා. මේක විනෝදනය. විනෝදනය ඊට වෙනස්. ඒකයි විනෝදනයයි පරිවර්තනයයි අතර වෙනසක් තියෙනවා. මේ හැම වෙලාවකදීම විතර්ක පැත්තෙන් කරන්නේ. කෙනෙකුට භෞතිකත්වයේ මත ගියපු දෙයක් අවශ්‍ය වෙනවා. හැබැයි ඒ දේ අවශ්‍ය වෙනකොට ඒ මාත්‍ය වැටෙන්නේ නැහැ කියන එක කියන්නේ. මොදලක් ජීවිතේට ඔයගොල්ලෝ රස්සාවක් කරනවා. එතකොට මේ රස්සාව කිරීම තුළ ඔයගොල්ලෝට අවශ්‍ය වෙනවා යම් මොදලක් ජීවත් වෙන්න. සමාජය තුළ යම් ඒකකයක් පනවගත්ත දෙයක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙන ඒ මුදල ඔයගොල්ලෝ කැමති වෙලා මුදලක් තියනවා. අර සාමිනාස් ඔබට උදාහරණ කතාවක් කිව්වේ කාණ හොදන කතාවක් කිව්වේ. එතකොට කාණ හොදන්න ජීවත් වෙන්න තියෙන්නේ කියලා කිව්වේ. ජීවත් වෙන්න කාණ හේතුවට කමක් නැහැ. කාණ හොදන්න ජීවත් වෙන්න එපා කියන්නේ. ජීවත් වෙන්න මුදල් ඉපිවට කමක් නැහැ. මුදල් උපයන්න ජීවත් වෙන්න. එතකොට ඒක කරන්න වෙන්නේ විකච්ඡේ පැත්තෙන් නෙමෙයි. ඒක කායිකව කරන්න කියොත් අපිට රස්සාවට යන්න තියෙනවා. ඒ නිසා ඒක විකච්ඡේ පැත්තෙන් අපිට කරගන්න අවශ්‍ය වෙන හිත පැත්තෙන් කරගන්න වෙන අවශ්‍යතාවය. ඒ නිසා Tamante ඒකේ තියෙන ආදීනමේ දකින්න වෙනවා. ඒ පැත්තේ පරිහරණය කිරීම තුළ Tamante ජීවිතයට ඇති වෙන ආදීනමේ. එතකොට දැන් කොටින් ඉස්සෙල්ලාම මේක දෙකක් කරලා බෙදාගන්න මේ විතර්ක ඉස්සෙල්ලා හඳුනා ගන්න. හඳුනන්නේවත් නැත්නම් කොහොමද බෙදන්නේ යන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා විතර්කය හඳුනාගන්න මේක මොන ආකාර විතර්කයක්ද කියලා හඳුනාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ විතර්කය හඳුනා ගැනීම තුළ වාදන දෙකට ගන්න කොහොමද මේ වාදනය මේ විතර්කේ මේ පැත්තටයි තියෙනවා මේ විතර්කේ හොඳ පැත්තටයි තියෙනවා එතකොට මේ විතර්කේ මේ විදිහට බෙදලා ගන්න එක තුල අපිට හැම වෙලාවකදීම සිහි උපදිනවා අපි ඉන්නේ කොතනද අපේ විතරකේ මොකද්ද කියන එක මත තුල අපිට සිහිය ජීවිතයට යෙදෙනවා. එතකොට මේ විතරකය අපිට දොස් දැකලා දුරු කරගන්න කියලා වෙනවා. ඊට පස්සේ මේ විතරකය දුරු කරනකොට හැම වෙලාවකදීම මේ විතරක ධර්මතා අනුව භෞතිකත්වයේ මත ඇලෙන ගැටෙන ගැටීම සහ ඇලීම කියන කාරණාව ටික ටික ජීවිතයෙන් ජීවිතය තුළින් ඈත් වෙනවා. එතකොට ඕකේදී විතර්කේ දුරු කරගන්න ක්‍රම ටිකක් තමයි විතර්ක සංතාන සූත්‍රයේදී කියන්නේ. මම කියන්නේ කෙටියෙන් මේ සූත්‍රේ තව කාරණා තියෙනවා. ආශ්‍රේෂයකුත් තියෙනවා දෙහන් ටික විස්තර කරනවා. ඒ ටික පැත්තකින් තියලා මොකද විතර්ක සංසිඳවල දෙහාන උපදව ගන්න කාරණා ටිකක් කතා කරනවා මෙතෙන්ට යන්න ඕනේ කියලා. එතකොට දැන් විතක්ක සංඛාර සූත්‍රයේ කියන විතර්ක දුරු කරගන්න ක්‍රම ටිකක් පිළිබඳව. අපි යම් විදිහකට විතර්ක හිතනකොට ලෝභ, දේශ, මෝහ සහගත මේ නැතිනම් කාම, ව්‍යාපාද, විහිංසා විතර්ක ඇති වෙනකොට මේ විතර්ක දුරු කරගන්න අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා කොටින්ම මේ විතර්කයක් අපේ හිතට ඇති වෙනකොට අපිට කියනවා අන්‍ය වූ කුසල සිතක හිත පිහිටව ගන්න. ඒ විතරකේ ඇති වෙනකොට කුසල සිතක් හිතට අරගෙන ඒ කුසල සිත භාවිතයට ගන්න අරට හිතන්නේ නැතුව කියලා. අකුසල විතරකේ උපදින්නේ ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුසලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙහි කරන්න කියනවා. අන්‍ය වූ කුසලයෙන් යුක්ත නිමිත්තක් මෙනෙහි කරනකොට අර අකුසල විතරකේ තියෙන ඉඩ නැති වෙනවා. එතකොට ඒ ජීවිතේට නෑ හිත ඒ මැදගෙන එනවා මේ විතර්ක ටික විතර්ක සමුදාය ඊට පස්සේ ඒ විතර්කයන්ගේ දෝෂේ පරීක්ෂා කරන්න කියනවා තවත් ඉදිරියට එනවා නම් දැන් කුසලයේ තුල හිත පිහිටන්නේ නැත්නම් මම මෙහෙම මෙහෙම හිතාගෙන යනකොට මෙන්න මේ විදිහේ දේවල් මට වෙන්න පුළුවන් මේ විදිහට ගිහිල්ලා මට කවදාවත් සැපයක් ඇති වෙන්නේ නැහැ මේකේ දුකම තමයි තමන් ජීවිතයේ මොනතරම් භෞතික දේවල් වලට ආශකල ආශාව කියන දේ අතහැරලා යන දවසක් එනවා. එයා හොඳට ඒකේ ආදීනවේ බලනවා මරණ මරණ සත්‍ය ආදීව මෙනෙහි කරලා බලනවා. මේක මට කවදාවත් ලෙඩ නොවී ඉඳීම සඳහා තියාගන්න පුළුවන් කම නෑ. ලෙඩ වෙන දුක මම විඳිය යුතුයි. මට ලෙඩ නොවී ඉඳීමේ හැකියාවක් ඇත්තේ නෑ. මරණය නතර කරගන්න බෑ මට මුදල් වේදන් කරලා. මරණය නතර කරගන්න බෑ මට දරුවන්ට ආදරය කරලා. මරණය නතර කරගන්න දැනමට කොච්චර හොඳට ගෙවල් දොරවල් හදාගත්තා. ඒක නිසා මේ ටික මේව කොච්චර හොඳට හදලා මැරෙන්න යනකොට එතකොට මෙච්චර ආදරණීය දරු පිරිසකුයි මෙච්චර හොඳට හදාගත්ත පරිසරයකුයි දාලා යන්න දුන්නේ. එතනින් හරි මට දුක් විඳින්න වෙනවා. ඒ නිසා මේ දේ අත්ත්ව්‍යාබාධයට සම්බන්ධයි මට දුක් පිණිස පවතිනවා. අරව්‍යාබාධයට සම්බන්ධයි අනුන්ට දුක් පිණිස පවතිනවා. උභයෝගය බාධායි සංවර්ධිතේ මේ දෙපිරිසටම අනර්ථයේ පිණිස පවතිනවා මට අනුන්ට අනර්ථ පිණිස පවතිනවා ඒ නිසා මම මේ පැවැත්ම දුරු කරගන්න ඕනේ කියලා ඒකේ දොස් දැකලා දුරු කරගන්න උත්සාහ කරනවා ඊට පස්සේ ඒත් නෑ ඒත් එනවා ඒකත් එනකොට කියනවා කොටින් නැහි හිතන්න එපා වෙන දෙයක් හිතන්න කියලා අන්න කියනවා හිතන්න නැතුව ඉන්න කියලා ඔන්න අතර තමයි හිතන්න නැතුව ඉන්න කියලා හැම වෙලෙම මට එකම තැන මොනිටයින් කියලා විතර්කයක් සිහි කිරීමක් කියනකොට ඒ විතර්කෙ සිහි නොකර ඉන්න කියනවා. දැන් අපි හිතමු දෙයක් පිළිබඳව ප්‍රායෝගිකව වඩලා බලන කෙනෙකුට නම් තේරෙයි. දෙයක් ගැන නැවත නැවත කැමැත්තක් ඇති වෙනකොට කාමච්ඡන්දයක් ඇති වෙනකොට ඒ කාමච්ඡන්දය ඇති වෙන අරමුණ නැවත නැවත හිතවට එනකොට තමයි පුළුවන් ඒ ගැන කුසල මානසිකාරයක් ඇති කරගන්න. මතක් වෙනකොට එයා හිතන වෙන කුසල මානසිකාරයක් හිතන්න යනවා. දැන් තවදුරටත් හිතන. ඒකට හිතනවා මේක හිතන මට මෙච්චර දුකටපත් වෙන්න වෙනවා කියලා තමයි ජීවිතේ පැත්තෙන් ඒක ඉස්සරහට එන දුක ගැන හිතනවා. ඒත් වෙන කමක් නෑ කොහොමදමයි ගින්දර කියලා හිතනවා තවත් වෙනවා. අන්න ඒ එනකොට ඒක සිහිපත් කරන්න එපා කියනවා. මතක් වෙනකොට ඒ ගැන හිතා මතාම නොහිතා හිත ගන්නව වෙන තැනකට. හිත ගන්නව වෙන තැනකට. අපිට සමහර විට හිත ගන්න බෑ නම් එක විදිහකට හිත කැමති දෙයක් දීලා හරි පොඩ්ඩක් පැත්තකට ගන්න සිද්ධ අපිට හිත කැමති දෙයක් හම් වෙනකොට පොඩි ළමයි මොකක් හරි මම භයානක දෙයක් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට අපිට එයාට සමහර විට අහිත පිණිස පවතින හරි තව මොකක් දෙයක් දීලා අපිට සිද්ධ වෙන ඒ ළමයා එකකින් වළක්ව ගන්න. අර ලොකු දෙයක් යනවා. ඒක නිසා හිතට සමහර වෙලාවක අපිට හිත කියන එකත් අපි ළඟ ඉන්න කෙනෙක් හරියට වළක්ව ගන්නවා වගේ වළක්වන්න වෙලාවක් තියෙනවා. දැන් සමාජයේ කුසල මානසිකාරයේ තුල අකුසල මානසිකාරයේ ඉක්මවා ගන්න දේ. සමහර වෙලාවට එකපාර කියන දේ නතර කරගන්න බැරි වෙනවා. අපි සමහර වෙලාවට කෙනෙකුට අනුශාසනා කරනකොට නැතිනම් කෙනෙකුට ප්‍රායෝගිකව කොහොමද මේ අදහස් ආශ්‍රව කෙලෙස් ඉක්මවා ගන්න කියලා කියනකොට එතකොට ජීවිතයේ භෞතික ජීවිතයේ තුල අපිට ගොඩක් වෙලාවට හරි අපහසුයි මේ කෙලෙස් ඇති වෙන තැන ටික නතර කරගන්න. එතකොට විවිධ ප්‍රශ්න තියෙන විවිධ මට්ටම් වල ඉන්න අය ඇවිල්ලා අහනවා. එතකොට දැන් අපි හිතමු කෙනෙක් ඇවිල්ලා කියනවා නිතරම ගෙදර පැත්තේ හිතෙනවා මොකද්ද කරන්නේ කියලා. එතකොට අපි කියනවා කොටින් මේ හිත මෙහෙම බලන්න කියලා හරියන්නේ නැති වෙනකොට දෙන දේ තමයි නොහිතැලීම. හිතන්න එපා. ඔයා හිතන්න මම මේ දේ හිතන්නේ දවසේ මෙන්න මේ කාලේ. දවසේ මම මේ ටික හිතන්නේ උදේ 9 ඉඳලා 10 වෙනකම් විතරයි. අනිත් වෙලාවකට આવොත් නෑ මට මේක හිතන්න තියෙන අර වෙලාවට කියලා තමන් හිත මේ බොහොම රළු මට්ටමින් දැන් හිත එහෙම නැත්නම් අනිත් හැම වෙලාවකදීම නොහිත ඉන්නවා හිතන්න වෙලාවක් වෙනවා. ඔබට මම කියන්නේ පල්ලෙහාට වේගින් ගලාගෙන යන දෙක එකපාර දෑමයක් ගහලා නැතර කරන්නේ නැහැ. ඒ වගේම පල්ලෙහාට ගලාගෙන යන ගඟක එකපාර කෙලින් පීනන්නත් බැහැ. නමුත් කෙලින් පීනන්න බැරි වුණාට අපිට පුළුවන් හැරෙන්න පීනන්න. ඒකත් හරි පහසුයි කෙලින් පීනන්න උත්සාහ ගන්නවට වඩා හරි පහසුවක් තියෙන සැඩ පහර එකම මෙහෙම අයින් වෙන්න ටික ටික යනවා. අන්න ඒ වගේ දෙයක්. එතකොට මම හිතන්නේ මෙන්න මේ වෙලාවේ කියලා වෙලාවක් දාගන්නවා. හැබැයි ඒ වෙලාව දාගන්නකොට ඒ වෙලාවේ පැත්තකට වෙලා හිත හිතින්න පුළුවන් විදිහට නෙමෙයි. ඒ වෙලාවට දාගන්නවා මොකක් හරි වැඩක් කරන වෙලාවක්. යම් කටයුත්තක් කෙරෙන වෙලාවක්. දැන් එතකොට අපේ ජීවිතය තුළ ගත්තොත් නම් අපි කියනවා කෙනෙකුට වත් පිළිවෙත් යෙදෙන වෙලාවක් දාගන්න. එතකොට එයාට වත් පිළිවෙත් ටික කරන්නත් තියෙනවා. ඒ වෙලාවේ අනිවාර්යෙන් මේ ටික කරන්න වෙනවා. එතකොට ඒ කුසලයේ කරන වෙලාවේදී ඕනේ අකුසල විතරකයක් හිතන්න. එතකොට දැන් ලේසි නෑ. දැන් හිතට කියලා තියෙනවා මේක කරන්න කියලා. හැබැයි ඒ වෙලාවේ හිතන්න ඉඩ දීලත් නෑ. කොටින්ම තමා විසින් තමා රවට්ට ගන්න. කුසලයේ තුල තමා විසින් තමා රවට්ට ගන්නවා. ඒක නිසා කොටින්ම නොහිත ඉන්න කියලා කිව්වා. දැන් උතනදී අහන්න පායි ඒක නොහිත ඉන්න දේ සිටීමක් නෙවෙයි කියලා. නොහිතැඳීම හිතීමක් තමයි මේ ලෝකෝත්තර දර්ශනයේ පැත්ත ටික නෙමෙයි මේක කරන්නේ ලෞකිකව හෝලාරික මට්ටමේ මාර්ග සත්‍යයට අදාළ කොටස් ටික. අපිට මාර්ග සත්‍යයට අදාළ වෙච්ච ඉස්සෙල්ලා කතා කරලා මාර්ග සත්‍යයට අදාළ කොටස් ටික තමයි මාර්ගයට අදාළ කොටස් ටික උනේ ඉස්සෙල්ලා දාගන්න. මාර්ග සත්‍ය ඊට පස්සේ දෙන්නේ. හැබැයි මේ දෙකම ගැන දැනුම ඇතුළේ යන්න ඕනේ කියන එක අමතක කරන්නත් එපා. ඉස්සෙල්ලා මේක කරලා අරක කරන්න කියලා අරක දැනගන්න ඕනේ පස්සේ නේනම් කියලා හිතන්න එපා මේ ක්‍රම දෙකම දැනගෙන යන ගමනකුයි තියෙන්නේ. එතකොට දැන් කොටින්ම කිව්ව එක හිතන්න එපා. එතකොට ඒක ඒ හිතනවා නම් තවදුරටත් ඒක හිතට වල දෙනවා නම් විතර්ක මූලස්ථානයේම මෙහි කරන්නේ කොහොමද? තමන්ගේ හිත ගැන හිත හිත මේ හිතන සෙල්ලම ගැන විතරක මූලස්ථානය ගැන හිතන්නේ. දෙයක් බවට කැමති වෙනවා නම් ඒ කැමති වෙන දේ තියෙන යථාර්ථය හොඳට බලන්න ඕනේ. ලෝකයේ තුල තියෙන අනිත්‍යය ගැන කතා කරනවා නම් අන්න ඔතන තමයි කතා මේක නැති වෙලා යනවා මේක විනාශ වෙලා යනවා මේ විතරක මම මේ ඇති කරගත්තට වැඩක් නැහැ මම මේක කැමති නැට කැමති දේ විනාශ වෙලා යනවා මේක මූලස්ථානයේ පිළිබඳව හොඳට මෙහි කරලා බලනවා ඒ හරියන්නේම නැත්නම් හොඳට කරන්න මේක නතර කරන්න එපා කියන කොහොම හරි හොඳ වීර්යයක් අරගෙන මේ දෙක කොහොම හරි කරන්න මේකට යට වෙලා ඉන්න එපා කියනවා. කියන බුදුරජාණන් වහන්සේ ඇතන ටිකකින් දන්තේ දන්ත මාර්ගය ජීවහාය කාලුම් ආහච්ච චේසා චිත්තං අවිනිග්‍රහං අවිනිග්‍රහන්තෝ දත් පිටි කාල දතේ උඩුදත පිහිටවාගෙන දිවෙන් තලු පෙලාගෙන කුසල් සිතෙන් අකුසල් සිත වෙසසින් පීඩාවට පත් කරන එක කොහොම හරි කරනවා කියලා බලෙන් පෙරලෙනවා කියනවා. දැන් හොලින් බැලුවා හොලින් බෑන නරකින් කරනවා කියන කායෙන් මේක මම කොහොම හරි ජයග්‍රහණය කරනවා මේකට යට වෙන්නේ නැහැ කියලා අධිකතර වීර්යයක් හිතට අරගෙන කොහොම හරි මේක පෙරලලා දාන්න කියලා කියනවා. දෙයක් කරලා කරලා කරලා වෙහසක් එනකොට සමහර වෙලාවට මේක හරියන්නේ නැහැ ඕන දෙයක් වෙන මෙහෙම කරනවා කියලා මහ වීර්යයක් හරියන එක තලු කරලා ගන්න. අන්න ඒ විදිහට කරන්න කියලා දේශනා කරනවා. එතකොට මෙන්න මේ වගේ කාරණා ටිකක් තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාන විතර්ක හික්මවා ගන්න කියලා කියනවා. එතකොට විතර්ක හික්මවා ගන්නකොට ඔකේ රසන උදාහරණයක් කියනවා. දෝෂයේ දකින්නකොට දෝෂයේ දකින්න කියනවා ඒ විතරකින් එන යම්සේ තරුණ සැරසෙන සුළු ස්ත්‍රියක් හෝ පුරුෂයේ ගෙලෙහි ලැබුණු සර්පේ තිකුණා බෙලේ දාගත්තොත් ඒක මොනතරම් බලුකුණකින් හරි මිනිස්කුණකින් හරි දුක්කත් එක් වෙනවාද ඒ වගේ මේ කාම විතරකේ ව්‍යාපාද විතරකේ විහිංසා විතරකේ තමන්ගේ හිත තුළ පවතින එක ගැන දුක් දුකටපත් වෙනවා හොඳට සැලසෙන්න කැමති කෙනෙකුට මේ ක්‍රියා කරේ තියාගෙන ඉන්න කියලා නියම කළොත් අපි කොච්චර දුකටපත් වෙන්නේ ඒක කරේ තියාගෙන ඉන්න. අන්න ඒ වගේ මේ විතර්කය ඒ වගේ දකින්න ඒක ඉතිේ තියාගෙන ඉන්න පාර්ශ්වය. ඊට පස්සේ මේ විදිහට කරගෙන යන එක ගැන කියනවා යම් කෙනෙක් වේගින් ඇවිදගෙන යනවා. වේගින් ඇවිදගෙන යනකොට එයා හිතනවා මම මොකටද වේගින් යන්නේ? මම යන ටෙන්නිස් එකේ කියලා ටෙන්නිස් යනවා. ටිකක් යනවා ඒක. හෙමින් යනකොට හිතනවා මම මොකටද හෙමින් යන්නේ මම ඇවිදගෙන සාමාන්‍යයෙන් යනවා දැන් දැන් එයා ඇවිදගෙන ඇවිදගෙන යනවා ඇවිදගෙන ඇවිදගෙන යනවා මම මොකටද ඇවිදලා යන්නේ මම හිටගෙන ඉන්නවා ඊට පස්සේ එයා හිතනවා මම මොකටද හිටගෙන ඉන්නේ මම ඉඳ ගන්නවා මම ඉඳගෙන ඉන්නේ මොකටද මම නිදා ගන්න එතනම නිදා ගන්න ඒ වගේ වේගයෙන් විතරක ඇති වී නැති වී යනකොට මම ඔබට මෙච්චර වේගවත් මේ ලෝකෙට වැටලා යන්නේ. ඒ විතරක හොඳට දෙකට බෙදලා අරගෙන ඉස්සෙල්ලා හැමින් සාමාන්‍ය විදිහට යන්න පුරුදු වෙන්න. වේගෙන් දුවන එක නතර කරලා ටිකක් වේගවත් ගමනින් ඇවිදින්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඇවිදිච්ච කෙනා වේගෙන් ඇවිදින්න කෙනා හැමින් ඇවිදිනවා වගේ. ඒ විතරක මූලස්ථ විතරක ධර්මයන් සංසිඳුනේ කටයුතු කරන අකුසල අකුසල ධර්මයන් දුරු කරන කුසල ආරම්මන දෙන තැනකට ගිහිල්ලා ඒ විදිහට හිත වඩන්න. ඊට පස්සේ ඇවිදින කෙනා නතර වෙලා ඉන්නවා එනින් සාමාන්‍ය ඇවිදගෙන යනවා වගේ තව දෙයක් ඉදිරිපත් කර කර හිතට දෙන්න. එයා නතර වෙලා ඉන්නවා වගේ නොහිත ඉන්න. මේ දේ තුල ඉඳගෙන නිදා ගන්නවා වගේ හැම වෙලාවකදීම හොඳ වීර්යයක් ඇති කරගෙන මේ විතරක එන බව නැති කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පනවනවා. එතකොට අනුවේ කාරණා ටික තමයි විනෝදණයෙන් පහ කළ යුතු කාරණා ටික හැම වෙලාවකදීම ඔය විතර්ක ඔය දැන් හැම වෙලාවකදීම ඔය කතා කරේ විතර්කයේ ඇත්ත වෙච්ච බව තුල. එළියේ දේ මතක් වෙනවා මතක් වෙන දෙයට කාමයේ ඇති වෙනවා කාමයේ ඇති වෙනකොට ව්‍යාපාදයේ ඇති වෙනකොට විහිංසාව ඇති වෙනකොට මේ විකල්ප ටික ඇති වෙවි යන බව නැති කරගන්න උත්සාහවත් වෙන දේ. දැන් නොහිත හිතේ ඒ දේ එහෙම තිබුණ දේ කුසලයේ ගැන හිතනවා. ලෝභ විතරකයක් ඇති වෙවි යනකොට නෑ මම ඒක හිතන්නේ මම හිතනවා ගන් දෙන්න. ගන් ගන් දෙන්නේ කොහොමද කියලා. අතහරීම අතහරීම පැත්තට යනවා. මේ පැත්තේ හිතන එක හොඳයි කියලා හිතලා එයා ඒ පැත්තට යනවා. ව්‍යාපාදයේ ඇති වෙනකොට තරහව ඇති වෙනකොට මේ පටිගය දුර වෙන විදිහට බලලා මෛත්‍රිය වඩනවා. එතකොට මෙත්තා සහගත හිත පුරුදු කරනවා. මේක හරියන්නේ නැති වෙනකොට එයාට හැම වෙලාවකදීම දැන් විහිංසාව විතර්කයට යනකොට එයා හිංසාව දක්වා එයා එක්මවා යනකොට එයා විහිංසාව විතර්කේ ළඟට යන්නේ නැතුව අවිහිංසාව වඩනවා. කෙනෙකුට පීඩා කරනවා මේ විදිහේ මට්ටමකට මම මාව ඉක්මවා යන්න දෙන්න හොඳ නැහැ කියන මට්ටමකින් නතර කරගන්නවා. එයා පටිගිය දක්වාම අඩු කරගන්නවා ව්‍යාපාදයේ පටිගිය දක්වාම අඩු කරගන්නවා. දැන් ව්‍යාපාදයේ පටිගිය දක්වා අඩු කරගන්න පුළුවන් හැබැයි පටිගිය නැසන එක ලේසි නෑ. කාමයේ නැසන්න පුළුවන් කාම අනුසය නැසන එක ලේසි නෑ. ඇයි? අපිට ඒක නැති කරගන්න බෑ ওই කාරණා ටික. ඔය කතා කළේ මාර්ගයට අදාළ විදිය. ඒක නිසා ඒ ටික නැති කරගන්න බෑ ඔතන. කොටින් අපි කිව්වේ මේ පැත්ත බලලා අනිත් පැත්ත බලන ටිකේ පටිඝානසේ අනුසය යකමැත්ත නිසායි බලන්නේ කියලා. එතකොට ඒක නැති කරගන්න පුළුවන් ඔය විදිහට බලන්න. ඒක නැති කරගන්න බෑ. ඒ කියන්නේ ඒක කියලා හිතන්නේ පාරහතන් වහන්සේගේ වටපිට බලන්නේ නැද්ද කියලා. එතකොට මේ කතා කරන්නේ හැම වෙලාවකදීම දැන් මාර්ග සත්‍යයට අදාළ කොටස තුල අපිට විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රවේ විනෝදණයෙන් පහවිය යුතුයි. කාම විතරකේ පවත්වන්න වෙන්නේ ව්‍යාපාද විතරකේ පවත්වන්න වෙන්නේ විහිංසා විතරකේ පවත්වන්න වෙන්නේ හැම වෙලාවකදීම ඇති දේ මත තියෙන දේ මත ඒක නිසා මේ තියෙන දේ මත නැති කරගත්ත මේ කාම විතරකය දුරු කරගන්න නම් ඇති බව නැති වෙනවා. ඇති ඇති බව නැති වෙනවා. නැතිනම් කවදිකිය ඇති වෙන බවම නැති වෙලා තියෙනවා. එතකොට ගැටෙන දෙයක් හම්බෙන්නේ නැති වෙයි, විහිසාවට ප්‍රශ්නක් නැති වෙයි. මේ කතා කරන්නේ ඉන්න තැනක් නැති කරගන්න එක. යන්නේ නම් නැති කරගන්න එක. ඉන්නේ හිටින්න තැනක් නැහැ, යන්නේ නම් නැති වෙන එක හරි වටිනවා. ඒක නිසා මේ කතා කරන්නේ අන්න එතන. එතකොට මොකද අපිට හැම වෙලාවකදීම අතිත කරගන්න තැනක් තියෙනවා. අපි ගහ දිහා බලන අය නෙමෙයි අපි ඡායාව දිහා බලන අය. අපි ඡායාව දිහා බලන අයත් ගහ පේන්නේ. ඒ කියන්නේ අපි කෙලෙසේ නෙමෙයි හම්බෙන්නේ කෙලෙසේ පතිත වන වස්තු හම්බෙන්නේ. අපිට කාමයේ නෙමෙයි හම්බෙන්නේ කාම වස්තු හම්බෙන්නේ. කැමැති වුණ කැමැති වස්තු හම්බෙන්නේ. ඒක නිසා කැමති වස්තු අපි දෙකට බෙදලා තියෙනවා. අකමැති දේ කැමති දේ කියලා. කැමැත්ත දෙකට බෙදලා තියෙන අකමැති දේ කැමති දේ කියලා. ඇයි අකමැත්තට කැමති වෙලා තියෙනවා? ඇයි? අකමැති බවට කැමති. අපොයදී මට පේන්න බෑ කියලා නොපේන බවට අකමැත්තට කැමති. එතකොට හැම වෙලාවකදීම කැමැත්ත වෙනම තියෙනවා කැමැති දෙයට කොහොමද කැමැති අකමැත්ත තුළ අකමැත්තට කැමැති වෙලා හැම වෙලාවකදීම දැන් කොහෙන් ගියත් කැමැත්ත මත අපි ලෝකයේ බෙදාගෙන තියෙන දෙකට අපි විතක්ක සංකාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දෙදා විතක්ක සූත්‍රය අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනාව අපි හොඳට අපේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගෙන තියෙන හැබැයි කියන්නේ ඇත්තට අපි කැමති අරමුණු ලෝකෙ තුල වෙනම බෙදලා තියෙනවා අකමැති අරමුණු ලෝකෙ තුල බෙදලා තියෙනවා ඇලෙන අරමුණු ගැටෙන අරමුණු බෙදලා තියෙනවා හිංසක අරමුණු අවිහිංසක අරමුණු බෙදලා තියෙනවා ඒ තුල අපිට පුළුවන් කැමති දේවල් ලෝකෙ මම කැමති දේවල් වෙනම තියෙනවා මම කැමති පාට මම කැමති දේවල් මම කැමති රස වෙනම තියෙනවා මම අනිත් ඒවල අකමැති දේවල් වලට තියෙනවා. දැන් කැමැත්ත අකමැත්ත අපි දෙදෙල පරිහරණය කරනවා. කොහොමද? කැමැති දේවල් හොයනවා අකමැති දේ අයින් කරනවා. දැන් මම දෙදා විතක්ක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට දෙන්න පුතේ අපි හොඳට භෞතික පැත්තෙන් කරලා තියෙනවා. අයිතින් කේක් වලින් වැඩේ කරගෙන තියෙනවා. දෙකට බෙදලා තියෙනවා. අකමැති අය ඉන්නවා කැමැති අය ඉන්නවා දැන් අකමැති දේ වෙන් කරනවා කැමැති දේ වෙන් කරනවා කැමැති අය ඇසුරු කරනවා අකමැති අය අයින් කරනවා කැමැති බඩුව ලබා ගන්නවා අකමැති බඩුව අයින් කරනවා අකමැති වුණා දේ ටික බොනවා තමන් තමන්ට කැමති නිසා එතකොට ඒකත් කැමැත්ත මත ඇති කරගත්ත දෙයමයි බෙත් බොන්න කවුරුත් කැමති නැහැ නේද එතකොට අකමැති දේ උනත් අරගෙන තියෙන තමන් තමන්ට ඇති කැමැත්ත නිසා. එතකොට දැන් ඔන්න අපි භෞතිකත්වයේ මත හොඳට විහිංසක අරමුණු අපි හිංසා කරන අරමුණු වෙන වෙන් කරලා අවිහිංසා අවිහිංසක අරමුණු පව් අනුකම්පාවට යටත් වන දේවල් වෙනම තියෙනවා අනුකම්පාවට යටත් නොවන දේවල් වෙනම තියෙනවා ඒක නිසා ලෝකෙට අපි ගන්න හඳුනන අයට මොනවා හරි වුණොත් අපිට දැනෙනවා නොදන්න නොහඳුනන අයට මොනවා හරි වුණොත් අපිට දැනෙන්නේ නැහැ. අපි ලෝකෙ තුල දෙලාගෙන තියෙනවා. දැන් ඒ උපේක්ෂාව හරියන්නේ නැහැ. අද ජපානයේ භූමිකම්පාව කියලා 100ක් විතර මැරිලා කිව්වොත් අපිට දුක එන්නේ නැහැ. ලංකාවේ ගෙවල් පැත්තට මෙහෙම ඇවිල්ලා තියෙන එකක් කිව්වොත් දැන් හොයලා බලනවා හොෝ ගාලා මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් ඇයි අපි කැමති අරමුණු බෙදලා තියෙනවා කොටස් දෙකකට. අර අයට හිංසාවක් වුණාට කමක් නැහැ. මේ අයට හිංසාවක් වුණොත් ලොකු ප්‍රශ්නයක්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ඒ අයට හිංසාව වීම මතද ඒ අයට හිංසාව වුණයි කියලා මේ හදාගන්න එක මතද? එතකොට මේ තිබිලා තියෙන හිංසාව සහ අවිහිංසාව අතර ගැටණයක්. එතකොට හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ දෙදහා විතක්ක සූත්‍රයෙන් අපිට කියපු දේ අදාපි භෞතිකත්වය මත හොඳට කරලා තියෙනවා. දෙකක් විදිහට හොඳට බෙදලා හොඳ කොටස හොයාගෙන හැම වෙලාවකම දීලා තියෙනවා. දැන් මෙන්න මේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මේක නතර කරන්න. ඔය පැත්තෙන් බෙදන්න එපා. ඒක නිසා බෙදන්න මේ පැත්තෙන්. කැමැත්ත පත්ති කරලා අයිසින් කේක් හදලා බෙදන්න එපා මේක. ඒක නිසා ඔක්කොම මේ පැත්තෙන් බෙදා ගන්න. අපිට විතර්ක ටිකෙන් ඉස්සෙල්ලා බෙදන්න ඕන. හැබැයි විතර්ක ටිකෙන් බෙදනකොට විතර්කයේ මත පුද්ගලයෝ හම්බෙන්නේ. විතර්කයේ පැත්තෙන් පුද්ගලයෝ හම්බෙන්නේ. එතකොට අපිට කතා කරන්න වෙන්නේ හේතු ටිකකින්. තේරෙනව නේද? හේතු ධර්මතා ටිකකින්. ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ. අපිට කතා කරන්න තියෙන විතර මේ හේතු ධර්මතා ටිකකින්. දැන් බෙදන්න වෙනවා ලෝභ දේශ මොහ අනුව යන දෙයක්ද, අලෝභ දේශ මොහ අනුව යන දෙයක්ද. මේ කතා කරන්නේ ජීවිතයේ භාවනාවට කියලා ඉඳගෙන මතක් කරගන්න තැන විතරක් නෙමෙයි. මේ ප්‍රායෝගිකව හැම දෙයක් තුළම අපිට තියෙන්න ඕනේ සංකල්පනාවක්. මේ සම්මා සංකප්පය සම්මාසෝ සූත්‍රයේ කතා කරන මේ සම්මා සංකප්පේ ජීවිතේ ප්‍රායෝගිකව යෙදෙන්න ඕනේ ටික. මාර්ග සත්‍ය යෙදෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට මාර්ගයේ විදිහට අනිත් ටික යෙදෙන්න ඕනේ. මාර්ග සත්‍ය යෙදෙන්න තරම් දියුණු නැත්නම් මාර්ගයේ විදිහට යෙදෙන්න ඕනේ. මාර්ගයේ විදිහට යෙදිලා ඕගොල්ලොන්ගේ හිතට කෙලෙස් කර්මතා නූපදින තැනකට මාර්ග සත්‍යය දෙන්න පුළුවන් ඉක්මනට. එතකොට උපදින බව දුර වෙනවා. ඒක නිසා දැන් අරමුණු තුල හැම වෙලාවකදීම දෙකක් කරගෙන වාසය කරන්න උපද්දවන්න එපා. නෝබදවා ඉන්නකොට නැවත නැවතත් නැවත නැවතත් හිතට ඒව බාධා කරනවා නම් අන්න අපි කතා කරපු ක්‍රමය යොදා ගන්න. අපි ක්‍රම කීපයක් කතා කරන්නේ. එතකොට ඒ අරමුණු එක කුසල අරමුණකින් වහන්න එක්කෝ ඒකේ ආදීනවය හොඳට සලකන්න. එහෙමත් නැත්නම් ආදීනවය සලකලත් හරියන්නේ නැත්නම් කොටිම නොහිත හරි ඉන්න යාමුණ මේ විදිහට හැම වෙලාවකදීම දෙකක් කරගෙන මේක වාසය කරන ගමන් අර පියවරවල් ඔස්සේ මේක හොඳට කරගන්න බලන්න. අදම තමයි ධර්මයේ කතා හරි ඉන්න පුළුවන් ඒකට. හැම වෙලාවකම රස කරගන්න බැහැ නේද ඒකේ දක්ෂිණ ටික කයින් කියලා නෙමෙයි ඒ තරම් වීර්යයක් ගන්න දැඩිවම මේක කොහොම හරි කරනවා කියලා. මොකද එච්චර කරලා දුර වෙන්නේ නැහැ කියන එක තුල තියෙන මේ ආශ්‍රවය එච්චර කරලා අපිට හීන වීර්යයක් තියෙනවා මේක කරන්න අපි ජීවිතේ කියලා ගන්න කියන එක. ඒ වෙලාවට විතරක් යොදා ගන්නවා කියන එක. ඒකයි වීර්යය වැඩි කරන්නේ අන්තිමේකේ මේක කොහොම හරි කරනවා කියන එක. මනසින් වැටෙන්න දෙන්න එපා කියන එක. එතකොට දැන් අපිට මේ විදිහට මේ ධර්මතා ටික ඇති කරගන්නකොට ඊළඟ තැන මාර්ග සත්‍යයට අදාළ කොටස අපිට හැම වෙලාවකදීම කියනවා මේ කැමැති වෙන්න දෙයක් කියන්න එපා. අකමැති වෙන්න දෙයක් කියන්න එපා, හිංසා කරන්න දෙයක් කියන්න එපා. එතකොට කැමැති වෙන්න දෙයක් කියන්න එපා කියන්නේ දැන් නෛච්ඡානිච්ච කියන තැනින් අරගෙන අර අනිච්ච කතා කරලා බෑ කැමැති නොවන අර්ථයෙන් කියලා. ඇයි කැමති නොවෙන්න කැමති නොවන තැන තමයි අපි මාර්ගය තුල කතා කරන්නේ. මාර්ගය තුල කතා කරේ මේ කැමැත්ත දුරු කර කැමැත්ත දුරු කරගන්න එක වස්තුව තියෙනවා. ඒකවල මේ කාම විකාමයේ දුරු කරගන්න මේ පැත්තේ කියලා දන්නේ. මේක ඒ දේ තමයි අපි කතා කරන්නේ. ඒකවල ඒක නැචානිච්ච. එතකොට ඒ කියන්නේ කැමති වෙන්න එපා කියලා ඔය කතා කරන්න හදන අර්ථය. හැබැයි මාර්ග සත්‍යයට අදාළ දේ අනිච්ච කියලා කතා කරන එක. ඒ කියන්නේ දැන් මොකෙදී ගොඩක් වෙලාවට දක්වන එක සාධකයක් තමයි නැචාන්ති කියනකොට අද දෙකක් තියෙනවා නේද? මහ ප්‍රාණ ඡයන්න දාන්න පුළුවන්කම තියෙනවා. අපි කියන්නේ ජයන ඡයන්න කියලා. එතකොට අන්න ඒක චචාවිධානන කියලා තියෙනකොට ජයවිධානන කියලා කියන්නේ අපි අන්න ඒ ජයන ඡයන්න. රතන සූත්‍රයේ තියෙන චඨාවේ තානානි අවබ්බෝ කාතුන් කියලා. එතකොට හයතනක මේක කරන්න සුදුසු නෑ කියලා. එතකොට මෙන්න මේ විදිහට චඨාවේ තානානි ච කියලා කියන එතන ඡයන්න අනිච්ච කියලා කතා කරනවා. යම් ඉච්ඡං නලවති සම්පි දුක්ඛං. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත කියන එක. එතකොට මෙන්න මේ ඉච්ඡ කියන එක තමයි මෙතන යෙදෙන්නේ අනිච්ච කියනකොට කැමැති වෙන්න කැමැති වශයෙන් ස්පර්ශ කරන්නේ නැති බව. කියලා. එතකොට ඒ ඉච්ඡා දාගත්තොත් එහෙම පොඩි ප්‍රශ්නේ තමයි එදෙන එක. කැමැති නොවෙන්න දේ හම්බෙනවා. ඒ දේ තියෙනවා. තියෙන දේට කැමති නොවී ඉන්න එකයි දේ මොකදන එකයි කාරණා දෙකක්. අන්තට පොළොව වගේ කාරණා දෙකක්. එතකොට ඒකෙදි කියන ප්‍රධාන සාධකයක් තමයි අකුරු නැති භාෂාවක. පාලියට අකුරු නිශ්චිත අකුරක් මේකයි කියලා අකුරු ටිකක් කියන්නේ නැහැ. අකුරු නැති භාෂාවකට මේ සෑන්නයි මේ සෑන්නයි කියලා කරන මේ විග්‍රහය වැරදි. අකුරු නැති භාෂාවක් නෙවෙයි මේක අකුරු තියෙනවා. අකුරු තිබුණ භාෂාවක අද අකුරු ටික අතහැරිලා ඉන්නවා. මේක අකුරු නැතුව නෙවෙයි. නැතිනම් සංස්කෘත අකුරු ටික වගේම අකුරු ටික ඒ ඒ සිට්ටු හා සමාන අකුරු ටික තමයි පාලි අකුරු ටික. ඒ කාලේ භාවිතයේ තුනේ සංස්කෘත අකුරු ටිකනේ. මොකද ඒක කොහෙම ඈත් නැහැ. පාලියේ ඈන තියෙනවද? ඈ දෙක පාලියේ. සංස්කෘතෙත් ඈ නැහැ. ඈන් කියන්නේ පාලියේ සංස්කෘත වල ඈ නැහැ. ඈ කියන එක කියන්නේ බෑ. එතකොට මේ විදිහට දැන් ඒ ඔක්කොගෙම භාෂා ලක්ෂණ එකයි. එතකොට ඒ කියන්නේ ඒ සමාන අකුරු ටික තමයි. අද හින්දි අකුරු සමාන සංස්කෘත අකුරු දෙකම එකයි. හින්දි සංස්කෘත අකුරු ටික දෙකම එකයි. එතකොට ඒ යුගයේ ඇතිවෙච්ච භාෂාවල ඉන්දියාවේ තිබුණේ භාෂාව පොඩි පොඩි වෙනස්කම් තිබුණාට උච්චාරණයේ භාෂාව එකයි. දැන් හින්දි උච්චාරණය නෙමෙයි සංස්කෘත උච්චාරණය සම්පූර්ණ දෙකක්. නමුත් අකුරු ටික එකයි. අපි සංස්කෘතිය ගැන ගත්ත නිසා අපිට පුළුවන් හින්දි ඕන දෙයක් කියවන්න. හැබැයි කියවන දේ තේරුම් ගන්න බෑ. මොකද අපි හින්දි භාෂාව දන්නේ නිසා. නමුත් කියවන්න පුළුවන් ඕනම දෙයක්. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අකුරු ටිකෙන් නැති භාෂාවක් නෙමෙයි අකුරු තියෙනවා භාවිත කරන්නේ නැති මාත් ඉගෙන නොගත්ත අකුරු තියෙනවා එතකොට ඒ අකුරු ටික අනුව ගිහිල්ලත් අද අකුරු ටිකට පරිවර්තනය වුණේ ඒ තිබ්බ අකුරු ටිකම තමයි සිංහලට මේ පරිවර්තනය වෙලා අපේ අකුරෙන් ලිව්වත් මේ ලියලා තියෙන අර අකුරු තමයි ඒක වෙනස් කරන්න බෑ අපිට ඕනේ. ඒ කියන්නේ සාධකයක් විදිහට ඒක ඉදිරිපත් කරාට එච්චර ඒක සහේතුක සාධක නෙමෙයි. මොකද භාෂා කීපෙම ඉගෙන ගත්තා නම් ඒක දන්නවා. මොකද මෙතන වෙන්නේ කියන එක. එතකොට දැන් ඔන්න ඔය අනිච්ච කියන කතාවෙන් අපිට මේ අර්ථය මතු කරගන්න පුළුවන්කම නැහැ. ඇයි ඒක මාර්ගයට අදාළ කොටස මිසක මාර්ග සත්‍යයට අදාළ කොටස නෙමෙයි. එතකොට කැමති වෙන්නේ එපා කියන එක තමයි කිව්වේ ඉස්සෙල්ලම මේ කාම විතරකේ දුරු කරගන්නකොට හිත පැත්තට මනස යොමු කරගන්නකොට එළිය පැත්තෙන් දකින්නේ. ඒ කියන්නේ දේවල් කාරණාවලට කැමති නොවි ඉන්න ගතිය ඉස්සෙල්ලා හදාගන්න. හැබැයි ඒකට අනිච්ච කියන වචනේ භාවිතට වෙන්නේ නැහැ. ඒකට කියේ උපන්න කාමයේ තක්කන් නාදී වාසයේදී පජහති විනෝදේති දන්ති කරෝති කියන වචන ටික. එතකොට මේ ටික මේ විදිහට කරලා අනුභවයන් ගමීති කියන තැනටපත් කරන්න යනකොට තමයි අපිට ඕන වෙන්නේ අනිච්ඡානුපස්සනාව. අනිත්‍ය දකින්න අවශ්‍යයි. එතකොට අපිට දකින්න වෙනවා මේකේ ඇති යථා ස්වභාවය පිළිබඳව. කාම විතරකේ නොහට ගන්න බවට යනවා. කැමති වෙන්න දේවල් තිබිලා නම් ලෝකෙ කැමති නොවි ඉන්නවා කියන එක කරන්න පුළුවන් හේතු ටික නැති වෙනවා. වේදේකයි කතාව අපි කතා කරන්නේ. වේදේනික තරහ ගත්තේ තරහ ඇති වෙන්න හේතුව නැති නිසා මිසක වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ වගේ අපිට පුළුවන් ලෝක තුල උපේක්ෂා සාගත වෙන්න කැමැත්ත දුරු කරන්න පුළුවන් හැබැයි කැමැත්ත ඇති වෙන්න අවශ්‍යතාවය මතුවෙන්න හේතුව තියෙනකම් විතරයි. ඒ හේතුව ඇති වුණා නම් අර ඔක්කොම දැන ටික බිඳගෙන එනවා ඉක්මනට අවශ්‍යතාවය. එතකොට හැම වෙලාවකදීම ඒහා මට්ටමට අපේ කැමැත්ත කියන දේ වැටගෙන තියෙනවා. ඒක නැති කරන්න බෑ. අපිට ඒ ඒ තුල තියෙන අනුශේවන්තම කියන එක. හැම වෙලාවකදීම අනුසය මට්ටම තියෙනවා ජීවිතේ. අනුසය තියෙන නිසා අපි මේ ලෝකේ අකමැති දෙයක් නෑ. පටිච්චයන් වල අකමැති දෙයක් මොනවද කියලා ලෝකේ. ලෝකේ අකමැති දෙයක් නෑ අනුසය තියෙනකම්. අසතිය බොහොම පිළිකුල් කරනවා ලෝක කැමැතිද? නෑ. නමුත් කෙනෙක් කිව්වොත් මේ අසතිය අතින් අල්ලගෙන ගාගත් නැත්නම් දැන් මරණය කියලා කිව්වොත් මරණ ස්වභාවයේ තියෙනවා නම් එයාගේ ගා ගන්න නැද්ද? ගා ගන්නවා. මරන්න අවශ්‍යත් නෑ. ඒක තමයි අත්කම දෙය. එතකොට සාමාන්‍ය ස්වභාවය ඒක තමයි ඇත්තටම කාරණේ. මොකද ලෝකෙින් මොදේව වෙන නිසා කියන්නේ. ඒ කෙනෙක් පිරිසක් ඉක්මනකොට හමු වෙන්නේ. හමුදා වුණා කියන කතාව වෙනකොට කියන්නේ. සිතියක් පිරිසිදු කරලා නැතුව බොහොම අපිරිසිදු මට්ටමක තියෙනකොට ඔක්කොම පෝලිං කරලා හැමෝම අතේ කොටස් කොටස් තියෙන්න ඕනේ ගුරුවරයෙක්. ඉතින් ඒක තමයි මේ මරන්න අවශ්‍යත් නැහැ. ඉතින් කෑලි බොහොම ආසාවෙන් ඉඳලා ගන්නවා විතර. ඉතින් මේ වගේ හැම වෙලාවකදීම අපි අකමැති දේ ජීවිත තණ්හාව ළඟට එනකොට ඕනම දෙයකට අපි කැමති වෙනවා. අතපය වෙනිනවට කවුරුත් කැමතිද? නැහැ. හදිසි මේ අතේ පිළිකාවක් ඇවිල්ලා මේක ඇඟට පැතිරෙනවා කිව්වොත් දැන් අතට අකමැති වෙන්නේ නැද්ද? දැන් කපලන්න තියෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට කැමැත්ත කියන එක ජීවිතේ හැම තැනකටම ඇති වෙන්න දේ ඉඩ තියෙනවා බාහිර වස්තුව තියෙනවා. බාහිර වස්තුවට ඇති බවට හම්බෙනවා නම් කැමැත්ත ඇති වෙන්න හේතුව තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඇයි එහෙම කියන්නේ? මම ඉන්නවා මේ තමන් තමන්ට තරම් ලෝකේ කැමති වෙනත් දෙයක් නැහැ. මම කැමති නැහැ තමන්ගේ දරුවෝ ලෙඩ වෙනවා දකින්න. අපිට පේන්නේ දරුවා ලෙඩ වෙන බවට අකමැති එළියෙන් කියලා. නමුත් දරුවා ලෙඩ වුණොත් මගේ හිතට දුක හිතෙනවා ඒකයි මම කැමති නැත්තේ. තමන් තමන්ට රිඩෝ ගන්න බව නිසායි තමන් අකමැති නැත්නම් වෙන හේතුවක් නිසා නෙමෙයි. දරුවා ලෙඩ වෙන නිසා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ තමන්ට ඒකෙන් දුක් විඳින නිසා. නැත්තම් ලෝකෙ ඔක්කොම ලෙඩ වෙනම කට්ටි දුකේ ඉන්නවා. අපිට හැම වෙලාවකදීම තමන් තමන්ට ආදරේ. ඒකනේ මල්ලිකා දේවියගෙන් අහනකොට කුසල රජු වහනන් ගිහිල්ලා ලෝකෙ වැඩි කුණම තමන් කැමති කාර්යලි කියලා අහනවා. රජිරු බලාපොරොත්තු වෙන රජිරුන් කැමති කියලා. මල්ලිකා දේවිය දෙන උත්තරේ තමයි මම කැමති මට කියලා. ඊට පස්සේ රජිරු බොහොම අමනාපයකටපත් වෙලා මේකට බොහොම කලකිරෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට යනකම් යනවා මේ ප්‍රශ්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගැන පැහැදිලි කරලා දෙනවා ඊට පස්සේ ගාථාවක් දේශනා කරනවා. අත්තානංචේ පියං ජඤ්ඤානතම් පාපේන සංයති. ලෝකේ තමන් තමන්ට ප්‍රිය වෙන බව දකින්න කෙනා කවදාවත් පාපයක් කරන්නේ නැහැ කියනවා. ඒ තමන් තමන්ට ප්‍රිය වෙන බව දකිනවා නම් මේ පැත්තේ නැත්නම් පාපේන සංයතිය තමාව පාපේ කියලා හදන්නේ කවදාවත්. මොකද ඒකෙන් තමන්ට අකුසල විපාක වෙනවා තමන්ට මෙහි විඳවන්න වෙන බව දන්නවා. ඒක නිසා තමන්ම පාපයේ කියලා ගන්න හදන්නේ. ඒ වගේ හැම වෙලාවකදීම අපි ආදරේ අපිට මිසක වෙන කාටවත් නෙමෙයි. අපිට භෞතිකයෙන් බලනකොට පේනවා අපි ලෝකයට හරි ආදරේ, දෙමව්පියන්ට හරි ආදරේ, දරුවන්ට හරි ආදරේ කියලා. අපි ආදරේ වෙලා තියෙන අපිට මිසක වෙන කෙනෙකුට නෙමෙයි. අපි කැමති අපේ ගෙදරට, අපි කැමති වෙලා තියෙන ගෙදරට නෙමෙයි අපි අපිට කැමති අය පිට කරගෙන තියෙන්නේ. ඒක නිසා හොඳට දකින්න මෙන්න මේ Taman Tamanට කැමති වෙන බව Taman ඉඳලා නම් ලෝකෙ තුල Taman ඉන්නකම් භෞතිකයේ මත ඔච්චර අකමැති වුණත් මොන තරමින් උපේක්ෂා සහගත වුණත් ඕගොල්ලන්ට ඕනම මොහොතක ඒ දෙයට කැමති වෙන්න පුළුවන් බව තියෙනවා. ඕනම මොහොතක ඒ දෙයට කැමති වෙන්න පුළුවන් බවක් තියෙනවා. අකමැති වෙන්න පුළුවන් බවක් තියෙනවා. විහිංසාවට හිංසාවට පත් කරන්න පුළුවන් බවක් තියෙනවා. ඇයි? Taman කැමති හොඳම අත Tamanට අකමැති වෙන්නේ නැද්ද? කැමති හොඳම අත Tamanට අකමැති වුණා. ඇයි ඒක තිබුණොත් මම නැති වෙනවා ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒකට අකමැති වුණා. විහිංසාවට ගියේ නැද්ද? හිංසාවට ගියේ නැද්ද ඒක කපලා අයින් කරන්න? යන්න. එතකොට ඒ විතර්කේ නරකයි කියනව නෙමෙයි. හැම වෙලාවකදීම එතකොට ඒක පරිවර්ජනයේ පහකල යුක්තස් බවට පත් වෙනවා. හැබැයි ඒක අපිට බාහිර වස්තුවක් අපි කරන තීරණයක් වුණා. කෙනෙක් මරණය කරන තැනකට යන්න ගියොත් අන්න එතකොට විහිංසාව විකාශය දක්වාම වැඩිනවා අකුසල හේතු වෙනවා. එතකොට හැම වෙලාවකදීම කොහෙන් ගියත් දැන් මෙතන මම ඉඳලා නම් මම ඉන්න එක මත ලෝකේ ඕනම දෙයක් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න පුළුවන් විහිංසාව වෙන්න පුළුවන් හේතුව තමා ළඟ තියෙනවා මොකද තමන් ඉන්න නිසා. තමන් ඉඳලා තියෙන මොන දේ මතද? තමන් ඉඳලා තියෙන්නේ බාහිර ලෝකයේ මත. අපි කතා කරගත්ත දේ මොන ඉඳලා ගියාම තේරෙනවා ඇයි අපි තමන් ඉදීම මත කියලා කියන්නේ කියලා. හැම වෙලාවකදීම අපි ආපහු මතක් කරගත්ත අම්මා කියලා අපි සිහිපත් කරනවා. අම්මා කියලා හිතනවා. අම්මා කියලා හිතනකම නියෝජනය කරන්නේ මොකෙන්ද? ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංඛාර විඥාන. අම්මා කියලා එළියේ ඇති බවට හිතන ගතියක් කියනවා නම් ඒකට කියනවා රූප උපාදානස්කන්ධය. එළියේ ඉන්න අම්මා ගැන මතක් කරගන්නකොට ඒකට කියනවා රූප උපාදානස්කන්ධය. ඒකම විඳින බව ඒ අරමුණ වේදනා උපාදානස්කන්ධය. ඒකම සංඥාව ඒකම රැස් කරගන්න බව සංඥා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය. ඊට පස්සේ ඒකම කම්මව දැනගන්න භවයේදී ඉන්න ඒ කම්ම මතක් වෙන මොහොතේ තියෙන දැරික මේ කතා එතකොට දැනගත්ත බව අම්මව විඥානන. මේ රූපේ ඉවර කරලා වේදනාව ඇති කරලා සංඥාව ඇති කරලා සංඛාරය ඇති කරලා විඥානය ඇති කරන්නේ. අම්මා බවට හම්බෙන සිද්ධිය තුළ සමස්ත සිද්ධිය තුළ මේ පංචකය තියෙනවා. මෙන්න මේ පංචකය නියෝජනය කරලා තියෙනවා මේ මුළු අම්මා කියන බව. එතකොට අම්මා කියන බව සම්පූර්ණව නියෝජනය කරන්නේ මේ ස්කන්ධ පංචකය. දැන් එතකොට මේ ස්කන්ධ පංචකයෙන් තොර තවත් වූ ස්කන්ධයක් තිබුණාද මේ අම්මා කියන බවට තමන් කියන බව පෙන්වන්න. මේ මමයි කියන මාව පෙන්වන්න මේ ස්කන්ධ පංචකය හැරෙනකොට වෙනත් එකක් තිබුණාද නැත්නම් ඒ ටිකමද අපිට අම්මා හිතන කම නිසාද මම කනවා. අම්මා ගැන හිතන්නේ මම කියලා වෙනම දෙයක් තිබුණේ නැහැ. මම ඌ දෙයක් ඇති තැනක් තිබුණේ නැහැ. මේ අම්මා දැනගන්න බව තුළම අපිට අපි හිතුවේ මමයි අම්මා දැනගන්නේ කියලා. එතකොට අම්මා කියලා හිතන කමේ තිබුණේ මේ ස්කන්ධ පංචකය. එතකොට දැන් අම්මගෙන් තොරව තමන්වත් තමන්ගෙන් තොරව අම්මවත් දකින්න. තමන්ගෙන් තොර අම්මවත් අම්මගෙන් තොර තමන්වත් දකින්න. දැන් හැම වෙලාවකදීම අම්මා කියන බව තුළ Taman ඉපදිලා Taman කියන බව තුළ අම්මා ඉපදිලා. දැන් හැම වෙලාවකදීම මේ ටික ඉදිට නිරුද්ධ වෙන තැනක අපි අම්මාව රැස් කරගන්නවා මේ ටික එළියට පතිත කරලා බාහිර ලෝකයේ අම්මා ඇති බවට නැවත නැවතත් රැස් කරගන්නවා. අන්න එතකොට තමයි Tamanගෙන් තොර අම්මා හම්බෙලා තියෙන්නේ. ස්කන්ධ පංචකයේ අම්මා වූ තැනක අපිට තමන්ගෙන් තොරව අම්මා වෙනවා. තමන්ගෙන් තොර වූ වෙනත් අම්ම කෙනෙක් අපිට හම්බෙලා තියෙනවා. දැන් අම්ම ඉන්නවා කියන එක තුල අපි කියනවා එහේ අම්ම මෙහෙමම. ඒක නිසා අපිට ඇති වෙන කාරණේ අපේ ජීවිතය තුළ ඉන්න අම්මව මම දැනගත්තා කියලා. Taman දැනගත්තේ Tamanගේ හිතමයි. Tamanගේ හිතම දැනගත්තා කියනවා ඉන්න අම්මා මම දැනගත්තා කියලා. දැන් අන්න කොහොම ඔය විදිහට බලනකොට ඇති දේ දැනගන්න පුළුවන් එළියෙන් ඕගොල්ලන්ට යම් තාක්ෂාලයක් ඒ තාක් කාලයක් ඔයගොල්ලන්ට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන දේ ඇති වෙනවා. ඒ ඇති වෙන එක නැති කරගන්න පුළුවන්කම තියෙන ඔයගොල්ලන්ට ක්‍රම දෙකකට එකක් තමයි මේකේ නැති කරන්න පුළුවන් හැබැයි ආපහු දළු දාන ගතිය නැති වෙන්නේ. ආපහු දළු දාන ගතිය නැති වෙන්නේ. චින්නෝව රුක්ඛෝ පුනරේව රූපති. සිඳින ලද ගත නැවත නැවතත් දළු දානවා. ඒක නතර කරන්න. ඒක නිසා ඔයගොල්ලන්ට දැන් මේ දෙයට තියෙන සංහාව නැති කරන්නත් පුළුවන් මේ. භාවනා කරලා, කැමති නොවේ ඉඳලා මොන හරි ක්‍රමවේදයක් ඔස්සේ මේ මේ දෙයට තියෙන සංහාව නැති කරන්න පුළුවන් මේ. හැබැයි සංහාව නැති කරාට සංහාව නැති කරන මම මෙහි ඉන්නවා. සංහාව නැති කරන මම මෙහි ඉන්නවා. ඒ දේ ඒ කියනවා ඒ දෙයට තියෙන සංහාව කවුද දැන් නැති කරන්නේ? මේ පැත්තෙන් මාව වෙනම ඒ දේ වෙනම හම්බ වෙනවා. හම් වෙනකන් ඒ ඒට තණ්හාව ඇති කරගන්න යම් කිසි දවසක හේතුව තමන් තුළ තියෙන මූලයේ බීජය තමන් තුළ තියෙනවා. ඒකයි අපිට මේ මුල දලවල දැනෙන්නේ නැත්තම්. තමන් නැති මේ මුල ගැලුවේ නැත්තම් බීජ ටික හොඳට තියාගෙන ඉන්නවා චින්නෝ රුක්කෝ පුනරේව රූපී. ඒවම් තණ්හා අනුසේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ නිරෝධුණක් අන්න ඒ විදිහට මේ තණ්හා අනුසය දුරු කරේ නැති වුණා. තණ්හාව නැති අනුසය අනුසය මට්ටමින් දුරු කරේ නැති වුණා. ඒ කියන්නේ නිකාන්තීක්ෂණේ තණ්හාව කියලා අපි කතා කරන මේ තණ්හා අනුසය දුරු කරේ නැති වුණා. ඒ දුරු කරගනු ලබන තණ්හාව දුරු නොකරගත් තණ්හා අනුසය නිබ්බත්ති දුක්ඛ නිදන් පුරක් පුරන් නැවත නැවතත් දුකට දෙනවා. නැවත නැවතත් දුක හදලා දෙනවා ජීවිතේට. නතර කරන්නේ නැහැ. ඒක නිසා අපිට හැම වෙලාවකදීම නැවත නැවත දුක හදන හේතු ටික නැති කරගන්න අවශ්‍ය නම් අපිට අවශ්‍ය වෙනවා මේ දුක කියන ඵලයේ උපදින මේ ගහේ මුල ගලවන්න. මුල හැම වෙලාවකදීම මේ මම ඉඳලා තව කෙනෙක් එළියේ හිටපු බව. ඒක නිසා අපිට මේ ඇත්ත සිද්ධිය පෙන්වන්න වෙනවා. තමන්ගෙන් තොරව අම්මා හම්බුනේත් නැහැ අම්මගෙන් තොරව තමන් හිටියේත් නැහැ කියලා අම්මා මේ පැත්තෙන් පෙන්නුවොත් මේ ටික එළියෙන් දකින්න නැත්නම් කවදාවත් ඉන්න අම්මට ආදරය කරන්න යන්නේ නැහැ ඉන්න අම්මට ගැටෙන්න යන්නේ නැහැ තමන් උපේක්ෂා සහගත වෙනවා මෙතන හටගන්න නිරුද්ධ වෙන ධර්මතාවයක් නැති නිසා අම්මව රැස් කරගන්න තියෙනවා අම්මව රැස් කරගන්න නැති වෙනකින් කියන්නේ නැහැ අම්මට සලකන්නේ නැහැ දෙමව්පිය බලාගන්නේ කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. ඉන්නම් මට නම් වතුර ටිකක් දෙන්නේ නැහැ සහය. කවදාවත් ඉන්නම් මට නම් වතුර ටිකක් දෙන්නේ නැහැ. හැබැයි ලෝකයා කියන්නේ එයා අම්මව හොඳට බලනවා වතුර දෙනවා කියලා. එයාට කවදාවත් ඉන්නම් මට වතුර දීලා නැහැ. අම්මා ඉඳලා ඉන්නවා යාට වතුර දෙන්න. අම්මා නැත්තම් කාටද වතුර දෙන්නේ? අම්මා කියන දේ මෙහි හදාගත්ත ටික නම් වර්තමාන පේන වර්ණ සටහනටද ඔයගොල්ලෝ වතුර දෙන්නේ? වර්ණ සටහනටත් නෙවෙයි නම් වතුර ටික දෙන්නේ. වර්ණ සටහනෙන් තොර දෙයක් ඇහැට පෙනුනේ නැත්තම් දැන් කාටද වතුර දෙන්නේ? තමන් මෙහි හදාගත්ත අම්මට මෙහෙම වතුර දෙනවයි කියලා කාය විඤ්ඤාති රූපේ උපදෝගෙන කරන ක්‍රියාවලියක් නෙමෙයි මේ කියන්නේ මේ පැත්තෙන් විතරක් කරන ක්‍රියාවලියක් තුළ ලෝකෙට පේනවා අම්මට සලකන දරුවෙක්. ලෝකයේ අමරට සරදන දරුවෙක් ගැන කතා කරන තැනක තමන් ලෝකයා කරන ඒ වැඩ ටිකම කරනවා. හැබැයි තමන්ගේ හිත පැත්ත විතර්ක පැත්ත ටික වෙනස් කරගෙන විතර්කයේ පිහිටා හිටින තැනක් තියලා නටුවා. ඔතෙන් දාගන්න නිවාප සූත්‍රයේ මායාවේ තනකොළ කොටුවේ තනනපා ගිහලා බලමින් ඉන්න මරනවා කියලා නෙමෙයි මේ කිව්වේ. මාරේ කනකොල කොටුවේ කනකොල නොකා ගිහිල්ලා බඩගින්නේ පැත්තකට ගිහිල්ලා මැරෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. බඩගින්නේ ගිහිල්ලා මැරෙනවා මැරෙන මට්ටමට තමයි කෙනෙක් කතා කරන්නේ ඕකෝම කරන්නේ ගිහිල්ලා අම්මත් නැහැ තාත්තත් නැහැ ඒක දෙලෝකෙට සලකන්න වෙන්නේ නැහැ කියලා මට එකක් කතා කරන්නේ මේ එයා දන්නේ කනකොල නොකා ඉන්නේ ඉතින්. එයා දන්නේ එකම දේ කනකොල නොකා ඉන්න. කනකොල කෑවොත් එයාට ප්‍රශ්නයක්. නමුත් බුදුරජාණන් වහන්සේ උපමාවේ මනාවට පෙන්වන තරකොළ කාලා මොසපත් වෙන්නේ නැතුළු. ඒ තරකොළ මත වැටෙන්නේ නැහැ. තැවරෙන්නේ නැහැ. තරකොළ කොටුවේ නොතැවරෙයි. කන්නේ. ගොඩාක් දුරට යනවා. නැවත මායයට අල්ලන්න බැරි තරම් සීමාවට යනවා. මායя අල්ලන්නේ හැම වෙලාවකදීම තමන්ගේ සීමාව තුළ ඉන්නේ නැහැ. මාය අල්ලන්නේ තමන්ගේ සීමාවෙ ඉන්න කෙනා. ඒ නිසා තමන්ගේ සීමාවෙ ඉන්න කෙනා තමයි මායයේ හසු වෙන කෙනා වෙන්නේ. තමන්ගේ සීමාව මොකද්ද? මායයේ සීමාව මෙන්න මේ ධර්මතාව ටික හදලා තියෙන එක. ඔක දෙලාවිතක සූත්‍රයේ තියෙන අමෝහතාව. යම් දක්ෂ නේවා පිටේ මේ විදිහට වැද්දේ උපද කරන්නේ මොන්ට නොමග අවඩ පිණිස තියෙන මාර්ගය අරිනවා වැඩ පිණිස තියෙන මාර්ගය වහනවා. පැනලා යන තියෙන හොඳ මාර්ගය වහනවා. තව ගිහිල්ල කටු හෙල් වලට වැටෙන්න පුළුවන් මාර්ගය අරගෙන. එතකොට ඒ පැත්තට යන විදිහට හොඳට මොයකුයි මොදේකුත් හදනවා. ඒ පැත්තට දුවන විදිහේ කවස් රූප දෙකකුත් හදලා තියෙනවා. දැන් එතකොට මෝරංචුව එකපාර මෙහින් දුවන්න ගත්ත ගමන් දුවන්නේ අර පාර වහලා හොඳට පාර තියෙනවා කැලේ හදාගෙන දුවන්න හදන්නේ තියෙන පාරෙන් පාර තියෙනකොට දුවන්නේ දුවගෙන යනවා ගිහිල්ලා මාරයට කැමැති වූවක් කරන තැනටපත් වෙනවා වලවල් වලට අහු වෙනවා ගෝල් වලට අහු වෙනවා කියන තැනින් ඒ වගේ මේ මාරය වගේ තමයි මේ වැරද වගේ තමයි පාපී මාරයා මාරය කියනකොට මේ පසුබස්ති මාරය නෙමෙයි දැන් දිව්‍ය ලෝකයේ ඉන්න මාරය ගැන විතරක් කතා කරනවා නෙමෙයි ක්ලේශ මාර්ග. අபிසංස්කාර මාර්ග කියලා මාර්ගෙත් තියෙනවා. මාර මාර නෙමෙයි මේ. දේවෝත්තර මාර නෙමෙයි. මේ කතා කරන්නේ ක්ලේශ මාර්ග. එතකොට මෙන්න මේ ක්ලේ අபிසංස්කාර මාර්ග හරියට කියනවා ක්ලේශ මාර්ග නෙමෙයි අபிසංස්කාර මාර්ග. අபிසංස්කාර මාර්ග කිව්වේ වර්ගයක් තියෙනවා. කෙලෙස් මාර්ග අபிසංකාරයේ මත ඇති කරගන්න දේ තමයි කෙලෙස්. මේ නැවත නැවත පැහැර ගැනීම මත තමයි කෙලෙස් ටික හදාගන්නේ. දැන් අවිසංකාර මාර්ගය. අවිසංකාර මාර්ගය මොකද කරන්නේ? හැම වෙලාවකදීම මෝ එළවන්නේ වැරදි පැත්තට. අර හදන තියෙන මෝලෙන්න තමයි අවිද්‍යාව සහ සංහාව කියන්නේ. තුන විදිහට හදලා තියෙන අවිද්‍යාවයි සංහාවයි. දැන් මෝල්ට වෙන කරන්න දෙයක් නැත්තේ දුවන්න තියෙන එකම දේ තමයි මාර්ගය තමයි අර මාර්ගය. එතකොට දුවගෙන ගිහිල්ලා වැටෙනවා මායාවේ වලවලට. මේ මාර්ගය තමයි මිච්ඡා ප්‍රතිපදාව, මිච්ඡා අංගයෙන් ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාව වැඩිලා තියෙන කොතනද? මායාවේ උගුල් වලට. මායාවේ උගුල් ටික මොනවද? ආයතන 6. මේ ආයතන 6 ගත්ත අරමුණු නිත්‍ය කරගන්න තමයි හැම වෙලාවකදීම දැන් මායාවේ උගුල් ටික. දැන් මේ දුවන මෝරණචෝ දුවන්න ඇරලා තියෙන්නේ කොහෙටද මායාවේ උගුල් ටික තියෙන පාරට ස්පර්ශ ආයතන 6 ඇත්ත කරගත්ත පාරට තමයි දුවන් තියෙන්නේ යම් කෙනෙක් පුළුවන් වුණොත් මේ නොමග වහලා මඟ ඇරලා අර මෝදෙන්නත් නැති කරලා හරි පාර ඇරලා දෙන්න අන්න එතකොට හරි තැනට යනවා ඒ වගේ හැම වෙලාවකදීම ජීවිතේ මේ කතා කරන්නේ මෝ නැති කරන්නේ කියලා නෙමෙයි හරි පාරයව දෙන්න මොකක්ද කියන්නේ. නැවත මාර්ගයට අල්ලගන්න බැරි තැනට යන්න පාරයව දෙන්න. තරකොළ කොටුවේ තර නොකා යන්න කිව්ව නෙමෙයි. එහෙම කියොත් බඩගින්නේ වැරෙන්නේ. ඒ වගේ ලෝකෙ තුල ඒ විදිහට පරිවර්තනය කරන්න වුණොත් එහෙම අපිට අම්මා තාත්තා විතරක් නෙමෙයි පරිවර්තනය කරගන්න වෙන්නේ තමන්ට තමනුත් ඉඳලා එහෙම වුණොත් සීල විනාශ කරන එකයි කරන්නේ. එකම දේ ඉච්චරයි. කෙනෙක් කතා කරනවා නම් අම්මා තාත්තට සැලකෙන එක ගැන එහෙනම් අම්මා තාත්තා හම්බෙන්නේ නැහැ කියලා නම් තමන්ට තමන් හම්බෙන්න දැන් මේ තමන්ගේ රූපේ සිද්ධ වෙනා නම් මේ රූපේ මම කියලා හිතනවා නම් අම්මා තාත්තට නොසලකා ඉන්න මට්ටමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ නුවණින් කරන දෙයක් ගැන. අපි දැන් කිව්වේ ඕනනම් කරලා බලන්න කියලා ඒක කියලා කරලා බලමු. හොඳට මේ කාරණාව ගැන විදර්ශනා කරලා ඇත්ත දැකලා තමන්ගේ දරුවා ගැන හිතලා තමන් තමන්ටම කතා කරගන්නවා කියන එක ගැන නුවණින් විමසලා පුතේ කියලා කතා කරනවා. තමන් තමන්ගේ හිතේ ඉන්න දරුවටයි කතා කරන්නේ කියන වචනය ගැන හොඳට නුවණ මෙහෙය කරලා මානසිකාරයෙන් හරි වැඩිපුර හිතලා හිතලා පැයක් හරි දෙකක් හරි හිතලා බලනවා පුතේ කියලා බලන්න ළමයි ඉන්න තැනක ඇයි කියලා අහන්න දෙන්නේ අහනවා දැන් ඇත්තටම අපි ඒ වෙලාවේ කතා කරේ එළියේ ඉන්න පුතාට. අපි හොඳට දැක්ක නොවනින් මේ පුතා මෙහි හදාගත්ත ටික කියලා. දැන් දැන් දැන් අපි කතා නොකර ඉඳලා තියෙනවා. නෑ ක්‍රියාව වෙලා තියෙනවා නමුත් නොවනින් යුක්තව ක්‍රියාව වෙලා තියෙනවා. එළියේ ඉඳලා බලන ඉන්න කෙනෙකුට අපි කතා කරලා තියෙන ඉන්න පුතාටම තමයි. අන්න ඒ වගේ දෙයක් ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒක මේ රළු මට්ටමින් අපේ මට්ටමට මේ බලෙන් ගන්න හදන දෙය ගැන මේ කියන්නේ. එතකොට හැම වෙලාවකදීම මේ කතා කරන්නේ ජීවිතයේ ඒක ජීවිතේ බවට පත් වෙන දෙයක් නේ. අපි මේ වලේ ගන්න හදන දේ ඊට වැඩිය 10000 ගුණයකින් ස්ථාවර වෙලා Taman තුල තියෙනවා. ඒ කටයුතු ටිකම කරනවා. හැබැයි නුවණින්. ඒකයි ගතිකාර තමන්ගේ අඳු දෙමෝපිය බලාගත්තේ. ගතිකාර තමන්ගේ අඳු දෙමෝපිය බලාගත්තා. කතාව දන්නවනේ. ගටිකාර ප්‍රඥා ඉන්නේ අපේ බෝසතාණන් වහන්සේ ගටිකාරයි එකට හිටියේ කසපු බුදුරජාණන් වහන්සේගේ ශාසනය. යාළුවෝ දෙක. ගටිකාර ගිහිල්ලා බණ අහලා ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. ජෝතිපාල මානවකට කියනවා යම් බණ අහන්නේ එක දවසකවත් කියනවා බණ අහන්න. බෑමයි කියන ලෝකෙ පැත්තටම වැඩිච කෙනෙක්. අදත් ඉන්නවා මේ පැත්ත. ලෝකෙ පැත්තටම වැඩි. ඕක ඇහුවා කියලා මොනවා කරන්නේ? ඔහොමයි හැමදාම කියන්නේ. ඒ ශ්‍රවණය, ඒ මුළු ශ්‍රවණය කියන දේ අහලා මට ඇති ඵලය මොකක්ද කියලා අහනවා. ඒ ශ්‍රවණය කියන දේ ඇහලා මට ඇති ඵලය මොකක්ද අහනවා බුදුහාමුදුරු ගැන කියනවා. මේ ඊගකට බුද්ධත්වයටපත් වෙන්න ඉන්න බෝසතාණන් වහන්සේ. සසරේ ස්වභාවය හිතන්නට කොට පාරමිතා එච්චර පුරාගෙන ඇවිල්ලා ඊළඟ කල්පි බුද්ධත්වයටපත් මේ ඒ කල්පෙම බුද්ධත්වයටපත් වෙන බෝසතාණන් වහන්සේ කස්සප බුදුරජාණන් වහන්සේ කියන මේ මුදු මහන දැක්ක කියන මට ඇති වැඩේ මොකක්ද කියලා. මෙහෙම එක දවසක් කියනකොට යන් කියලා එකක් බෑ කියනවා වතුරේ ඉන්නේ මේගොල්ලෝ ජටාව වලින අය. එතකොට මේ ජටාව ගලවන්නේ තව කෙනෙක් ජටාව ගලව කියන්නේ එයාට ලොකු පහරක් ගැහුවා වගේ දෙයක් තමයි ජටාව ගලවන්නේ. ජටාව ගලවලා වතුරේ උනනවා. ගර්ණාණී කියලා. එතකොට මෙයා කල්පනා කරන ජෝතිපාල මානන්කයා පුංචි කාලේ ඉඳලා මගෙත් එක්ක එකට හිටපු යාළුවා. මට කවදාවත් මෙහෙම දෙයක් මේ වෙනකම් කරලා නැහැ. නමුත් මෙතන මොනවා හරි තියෙන්න පුළුවන්. අපි නම් අනිත් පැත්තට තව දෙකක් හරි යනවා නේද? එතකොට මෙතන මොනවා හරි දෙයක් තියෙන්න පුළුවන්. විමසුවාංගත මෙච්චර දෙයක් කරන්නේ මෙතන හරි අවශ්‍යතාවයක් තියෙනවා මාව එක්කගෙන යන්න. මෙච්චර කාලයක් තිස්සේ මම කිව්වා මම එන්න නිසා මෙහෙම කළාට මම හරි වැරදගත් දෙයක් ඇති. ඊට පස්සේ තමයි ගියේ. ඊට පස්සේ තමයි බලන්නේ. නමුත් ගති කාය අනාගාමී ඵලයට පත් වෙන කෙනෙක්. අනාගාමී ඵලයට පත් වන සමන්ගේ අන්ධ දෙමව්පිය රකින්න උවමනාව නිසා ජීවිතේ හිටියේ. අන්ධ දෙමව්පිය රැකගත්ත ජීවිත ජීවිකා වෘත්තියේ බොහොම අපහසුතාවයෙන් කරගෙන ගිහිල්ලා වළං හද හද ජීවත් වෙන්නේ. වළං හදලා පොළොව හරන්නේ සුසම්පදා භික්ෂුවක්ති සීලයක් තියානා ගම් යාට යනසලට අද නැති වුණාට. අදානාගාමී ආරයන් වහන්සේට නැති වුණාට ඒ කාලේ අනාගාමී ආරයන් වහන්සේට උපසම්පදා භික්ෂුවකගේ සීලයක් තියෙනවා. ඒක නිසා අටලී කනන ශික්ෂාපදයේ තුල විමහාරණයක් නැහැ. ශික්ෂාපද 227 කියනවා කියන්නේ ඕලාරික පැවැත්ම දුරු කරලා තියෙන්නේ. එතකොට පොළව හාරන්න යන්නේ නැහැ. පොළව කඩාගෙන වැටුණු තැන්වල අලුත් පොළව පස් කඩන්න තියෙන තැන්වල පස් හරගෙන ඇවිල්ලා ඒ වගේම වලක් හදලා විකුණනවා. මේ විදිහේ වළංගු හදලා විකුණන කම ඒකෙන් කියනවා භාෂිතට මගේ අන්ධ දෙමව්පිය රැක ගන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ විතරක් මේකෙන් වළංගු අරගෙන යන්න මට අන්ධ දෙමව්පිය රැක ගන්න පුළුවන් වෙන්න හාල් පොල් ටිකක් මෙතනින් තියලා යන්න ඒකට කියලා කියනවා. ඊට පස්සේ හාල් පොල් ටික අරගෙන ගිහිල්ලා තමයි දෙමව්පියව රැකගන්නේ. එතකොට අනාගාමී ආර්යයන් වහන්සේ කියන කෙනා ඒ මට්ටමින් දෙමෝපිය ගැන බැලුවා හැබැයි දෙමෝපියට වෙලා නැහැ. අනාගාමී ආර්යයන් වහන්සේ රූපේ අතහැරගත්ත කෙනෙක්. නුවණින් ඒ දේම කරනවා ලෝකයා කියනවා දෙමෝපියන්ට මෙහෙම සැලකුවයි කියලා. නමුත් තමන්ගේ පැත්තෙන් බැලුවොත් තමන් කවදාවත් දෙමෝපියන්ට සැලකන්නේ දෙමෝපිය ඉඳලා නැහැ. සැලකන්න තමන් ඉඳලා නැහැ. සැලකන්න. තමන් දෙමෝපිය නොඉන්න තැන කොහොමද තමන් සැලකන්නේ? ඒ කියන්නේ ඒක නුවණ කියන විතරයි කතා කරන්නේ. නුවණට අදාළ දේ විතරයි. නුවණ නැත්තම් යාට දෙමව්පියන් ඉඳලා එයා බොහොම ආදරණීය දරුවෙක් විදිහට සලකලා. නමුත් නුවණින් දරුවෝ නැති තැනට එයා මානසිකාරය කරනවා. ඔගොල්ලෝ දැන් අවබෝධ කරගන්න ඔය මානසිකාරය තුළ පුද්ගල භාවය නැහැ. يعني මේ අපි දැන් අපිට තේරෙනවා මෙතන සත්පුද්ගල බව නැහැ කියන එක. අන්න මේ මානසිකාරයේ ජීවිතේම එයාගේ ඇත්තට කවදාවත් කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඒ නුවණ පවතිනවා. ඒක නිසායි එයාට නාගාම අය මේ ලෝකෙට එන හේතුව නෑ රූපේ නෑ එන්න. ඒක නිසා යනාගාම මට්ටමටපත් වෙනවා කියන්නේ. එතකොට අන්න ඒ මට්ටමටපත් වෙනවා. විෝතිපාල මානසිකය පැවිදෙනවා. එතකොට ඔන්න ඔය විදිහට හැම වෙලාවකදීම ඒ භෞතික පැත්තෙන් කතා කරනවා ඒ දේවල් නැති කරනවා නෙමෙයි. කෙනෙක් ඊට පස්සේ ප්‍රශ්න කරන්නේ මොකක් කරන්නේ කියලා එකක් නැතිනො කොහොමද කරන්නේ කියලා අහනවා. මේ ඒ දේ ගැන කතා කරනවා නෙමෙයි මේ තම තමා තුළ උපදවාගත යුතු නුවණක් පච්චත්තං වේදි තබ්බෝ සමාන තුල දැනගත යුතුයි අවබෝධ කරගත යුතුයි කවුද? විඤ්ඤෝහි. නුවණ සංසේ. නුවණ නැති අය සමාන තුල දකින්න ගියොත් හරි ප්‍රශ්නයක් වෙනවා. නුවණ නැති අය සමාන තුල දකින්න ගියොත් එහෙම ඔක හරි ප්‍රශ්නයක්. ඇයි නුවණ නැති අය සමාන තුල දකින්න ගියොත්? ඒකත් දර්ශනය තමයි හැබැයි නුවණ නැහැ ජීවිතයේ යෙදෙන තැනගෙන. ලෝකේ ප්‍රඥාවයි මේ මේ කතා කරන විඤ්ඤාණ භාවයේ දෙකක්. PhD ගන්න තියෙන පුළුවන් ඕන තරම්. හැබැයි මේ ගැන දැනුම නැහැ. මේක වෙනම විෂයක්. මේක මේ බව තමා උපද ගන්න එක ගැන තියෙන විෂයක්. ඒ විෂය ගැන ඔය පැත්තෙන් PhD එකකින් ඉදෙන්න බෑ. එහෙම වුණා නම් ඔය PhD හදපු අය ඉස්සෙල් නිවන් දැකලා ඉන්නවා. PhD ගහපු අය නිවන් දැකීම පුළුවන්. ඒක නිසා ඒ පැත්තෙන් ඕක කරන්න දැන් එහෙම වුණා නම් ඔය දැනුම මත නිවන් දකින්නවා නම් සොක්‍රටිස් ඇරිස්ටෝටල් ඔක්කොටම කලින් නිවන් දකින්නවා. ඔය නුවණ නෙමෙයි මේ කතා කරන්නේ. ඒ අයට නුවණ තිබුණේ නෑ මේ මේ කතා කරන නුවණ ගැන නෑ භෞතිකත්වයේ මත පදනම් වෙච්ච එළියේ තියෙන දේ ගැන නුවණ තියෙන්න පුළුවන් යාට. හැබැයි ඒක අවිද්‍යාව මත පදනම් වුණ නොදන්නා බව මත පදනම් වුණ අඳුර මතම අතපත ගෑමක් මිසක මෙහි ඇති කරගන්න ධර්මතාවය ගැන අංශ මාත්‍රයකවත් දැනුමක් නැති තැන. එතින්ද ඒ ප්‍රඥාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි නොනැත්තම් විසින් තමා තුළ දැකේ දැක්ක යුතු දෙයක්. ඔබ නුවණ නැත්තම් විසින් භෞතිකය හා මේ ලෝකෝත්තර ධර්ම පටලගත්තෙකු විසින් තමා තුළ දකින්නේ කියොත්. විඤ්ඤාණය නැති කෙනෙක් දකින්නේ කියොත්. මේ මොකද්ද කතා කරන්නේ අම්මා තාත්තත් නැහැ කියන එහෙම උනොත් කොහොමද අම්මා තාත්තට සලකන්නේ දැන් භෞතිකයත් පටලගත්තා පරමාර්ථයත් පටලගත්ත ලෝකෝත්තරනවා නම් දැන් එයා ප්‍රශ්න කරනවා විඤ්ඤු භාවයෙන් එයා පච්චත්තම් වේදිකාවෝ කරන්න යනවා විඤ්ඤු භාවය නැතුව මොඩකම ඒක කරන්න බෑ මේක විඤ්ඤුනේ නුවණක් තියෙන්නේ අඥානන්ත සහයන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛඤ්ඤස මේ ධර්ම තියෙන්නේ නුවණක් මිසක මොඩලට නෙමෙයි දුෂ්ප්‍රඥයන්ට නෙමෙයි. ඒක නිසා දුෂ්ප්‍රඥ බව තීරණය කරන්නේ භෞතික බවට කියපු අයට නෙමෙයි මේ පැත්තේ මේ ධර්මතාව ටික ගැන ගන්න අයට දකින්න අයට. එතකොට ඔන්න ඔය විදිහට දැන් අද කතා කරපු දර්ශනය තුළ අපිට පහතබ්බයි හැම වෙලාවකදීම මේ පහතබ්බයින්නේ විනෝදනයේ පහකල යුතුයි ආශ්‍රව ටික මෙන්න මේ විචාරක ධර්මතා ටික කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන මේ විතරක. එතකොට දෙයාකාරයෙන් දුරු කළ යුතුයි විතරකයේ ඇත්ත වෙච්ච බව තුළ දුරු කරගත යුතුයි. පළවෙනි දුරු කර ගැනීමට කියනවා මෙන්න මේ විදිහේ දෙයක් සුදුසුයි. යම් කිසි විදිහකින් ඇස් ඇති පුරුෂයෙක් ඉස්සරහට යම් රූපයක් එනකොට ඒ රූපේ බලන්න අකමැත්තෙන් දැස් පියා ගන්නවා. ඇස් දෙක පියා ගන්නවා. අන්න ඒ වගේ දුරු කරනවා. පළවෙනි දුරු කිරීම මාර්ගයෙන් දුරු කරන දුරු කිරීම ඇස්තටි පුරුෂයෙක් ඉස්සරහට කෙනෙක් එනකොට ඇස් දෙක පියා ගන්නවා වගේ බලන්නක් නැති නිසා හැබැයි යාකෝ ඇරලා බලනවා ඔය විදිහට ඇස් දෙක නැති කරගෙන නැහැ ඇස් තියාගෙන තියෙනවා රූපත් කියලා තියෙනවා ඒක ඇස් තියා ගන්නවා වගේ විතර්කේ ඉවසන්නේ විතර්ක ඉවසන්නේ නැතුව අපිට බාහිර වස්තුව මත ඇති කරගත්ත දෙයට ඕලාරිකව මේ තණ්හාව නැති කරන්න හදනවා මාර්ගයෙන් මොකද කරන්නේ තණ්හාව නැති කරන එක. මේ තණ්හාව නැති කරන්න කරන ක්‍රම ටික තමයි අපි මුලින් කතා කරපු ටික. ඊට පස්සේ අනභවම් ධමේදී නැවත නූපදන ස්වභාවයටපත් කරනවා කියන එක තමයි මාර්ග සත්‍යයට අදාළ කොටස. ඒකෙන් නැති කරන්නේ තණ්හා අනුශය. තණ්හාව නෙමෙයි. තණ්හාව නැති තණ්හා අනුශය කියන තැන. තමන්ගේ පැත්තෙන් තණ්හා අනුශය නැති කරනවා. තමන්ට තමන්ම නැති කරනවා. ඒක උපදින දේවල් නැති වෙනවා. එතකොට උපදින්න දේවලුත් නැති වෙනවා තමනුත් නැති වෙනවා මේක. ඇති බවට හම්බෙන තමන්ට තමන්ව රැස් වෙන්නේ තමන්ට තමන්ව රැස් නොවෙනකොට භෞතික දේ කොහේ රැස් වෙන්නේ? අපිට අකාශවල තියෙන බොහොම ගැඹුරින් ඒ නිසා මම මේ නැවත නැවතත් කතා කරන්න යන්නේ නැත්තේ ඒකම ටික වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ අපි කතා කරලා තියෙන හැම දෙයක් තුළම අපිට ඒ දේ විතරක් නෙමෙයි අපිට තමන්ට තමන්ව රැස් වෙනවා. කෝප්පේ දැකපු මම තමයි වටාපොත දකින්නේ. වටාපොත දැකපු මම තමයි ඔරලෝසුව දකින්නේ. මේ තුනක් තුනට මේ තමන්ට තමන් රැස් වෙන ගතිය මේ තුනේම එක්කෙනෙක් රැස් වෙලා තියෙනවා. තමන්ට තමන් රැස් වෙන බව නැති වුණොත් කෝපකලිටු මම ඔරලෝසු බැරි නැති වුණොත් ඒ ආය බලපොරොසු බලන්න කෙනෙක් නැති වෙනවා. ආය ඔරලෝසු අලුතෙන් මහත්තයා අලුතෙන්ම නිරුද්ධ වෙනවා මිසක වෙන දෙයක් නැති වෙනවා. ඒ නිසා තමන්ට තමන්ම නැති වෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට කියනවා දිත්තේ දිත්තමත් කන් විඤ්ඤාතේ විඤ්ඤාතමත් දැකීම දැකීමක් විතරයි දැනගත්ත දේ දැනගැනීමක් විතරයි මේ දෙක මෙතනින් ඉවරයි. මෙතන දිත්තේ දිත්තවත්තා විඤ්ඤාතේ විඤ්ඤාතවත්තා. එච්චරයි. එතකොට හැම තැනකදීම ඒ මට්ටම වෙනකොට රැස්වෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. එතකොට ලෝකයේ අන්න ඔය විතර්කයේ දුරු කරන ක්‍රම විනෝදනයේ ක්‍රම දෙකකට පනවන්න පුළුවන් මාර්ගය තුල සහ මාර්ග සත්‍ය තුල. හොඳට දැනගන්න එක ක්‍රමයක් තමයි රූපේනකොට ඇස් දෙක වහගන්නවා අනිත් එක තමයි ඇස් දෙක අයින් කරනවා. එතකොට කවදාවත් ආය රූපේ බලන් තියෙන හේතු ටික නෑ. මේ බය වෙන එක ඇස් දෙක අයින් කරනවා කියනවා මේ මේ කියන ඇස් මත නෙමෙයි මේ අවිද්‍යාව සහ අවිද්‍යාව එකහැක් සංහාව එකහැක් මේ අවිද්‍යාව සංහා කියන දෙක නැමැති ඇස් දෙක නැති කරන එක කවදාවත් ඇති බවට රූපය බලන්න ඇස් දෙකක් දෙකම හම්බෙන්නේ නැති තැනකපත් වෙනවා. ඒක එක ක්‍රමයක් මේ ඇස් දෙක තියාගෙන අවිද්‍යාවයි සංඛාවයි කියන ඇස් දෙක තියාගෙන රූපේ නොබල ඉන්න එක තවත් ක්‍රමයක් ඒක තමයි විනෝදනය කරගත යුතු ක්‍රම දෙක වන විනෝදනය පහ සර්වව කොටස ඉවරයි එතකොට අන්න එතකොට නිවන දක්වාම විනෝදනයේ පහ කළ යුතු කොටස වෙනවා මුලින් මතක් කළේ මේ කියන කාරණා ටිකේ තියෙන විශේෂත්වය ඒ කියන්නේ අපිට ජීවිතේ ප්‍රායෝගික වෙන්න ඕනේ කියන එක මතක් කරගන්න අවශ්‍ය නිසා ඒක නැවත නැවතත් හරිනම් කිය යුතු දෙයක්. මේ ජීවිතේ හැම අංගයකටම හැම තැනකටම යෙදෙන දේ. හැම අංගයකම හැම තැනකටම යෙදෙන දෙයක් කියලා කිව්වේ හැම අවස්ථාවකටම තමන්ගේ ජීවිතේ මේක ජීවත් වෙන බව තුළ මේ මාර්ගය දෙනවා. ඔය ආශ්‍රව කොටස් දුරු කරගන්න හතෙන් එකක් තමන්ගේ ජීවිතේ හැම අවස්ථාවකම ක්‍රියාවට නැගෙමින් තියෙනවා. ඒකයි මේ අපි හතක්ම කතා කරන්නේ. දර්ශනය ගැන විතරක් කතා කරන්නේ නැතුව මේ දර්ශනයේ අදාළව කතා කරන්නේ මේ හැමදේම මේ හත ජීවිතේ හැම හැම මොහොතකම හතෙන් එකක් අපි ළඟ වැඩ කරනවා. හැම වෙලාවකදීම අර කුංචි ලේඛනය අරගෙන අන්තිම ලේඛනය අර ලොකු ලීඩරයකට ගහලා පෙන්නන්නේ. ඉනි මගේ උදාහරණය මතක නම් අර දෙකෙන් තියාගත්ත ඊමකට ගැළපෙන ලොකු ලීයට ගහනවා මේ කුංචි ඒකයි අරගෙන මේ හැමදාම ඒකයි මාර්ග සත්‍යයට මේකයි වඩන්නේ කියලා පෙන්නන. අපි මුලින් දැනගත්ත දෙයට දැන් මේ ලෝකෙ තුල වඩන මේ කුංචි දර්ශනය ලෝකෙ තුල ඒක තියලා ගහනවා. ඒකට උන් ශක්තිමත් නැවෙන්න පුළුවන් වෙනවා. සම්බ්‍රාස සූත්‍රය ඉවර වෙනකොට ඔයගොල්ලෝ වහලෙත් නැහැ කියලා. එතකොට අපි සාධාරණ කල්පනා කරලා යන දවසේදී මේ විදිහට යොනිසෝ මානසිකය පවත්තන වටිනා කුසලයක් සිදු කරගත් අවස්ථාව අපි මේ සීල කුසලයන් අනුමෝදන් කර යුතුයි අනුමෝදන් කරමු පළමුවෙන් අපි හැමදෙනාටම අන්තිම ධර්මයෙන් අනුශාසනා කරන ධර්මාශ්‍රාවයේ අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ දෙනමට වගේම අපි හැමෝටම කල්යාණ මිත්‍ර භාවයේ සංකල අවශ්‍යයි අපේ සංඝානන්ද අභිනායක ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ තුන් දිනාටම මේ සිල් කුසලයේ ආත්මීය බෝධියකින් උතුම් නිවන සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා ඒ වගේම සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා ඉෂ්ඨකාරක ස්ථාන අධිකුලිත ඒ සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් නිවනින් සැනසීම පිණිස දෙවියන්ටත් මේ පින් හේතුකාරතාවක් වෙත්වා කියලා සාදුසාදු ඒ වගේම මේ හැම දිනම මේ පරිලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා සතින්ති ගුරුසිංහ මහත්මයා, රශානි ගුරුසිංහ මහත්මිය, සිසිර දේවගේ, ආයිෂා ප්‍රනාන්දු මහත්මිය මේ පිසි තමයි අදෝසී දායකත්වය කරන්නේ බලාපොරොත්තු වෙනවා මේ ගිය නැන්සේන කුලසිංහ පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ පියා කීතුමා ප්‍රදාන කරගත්ත යම් ඥාතිවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා ඒ සෑම ශ්‍රී ඥාතිවරයෙකුට මේ දින අනුමෝදන් කරනවා දුකට සිටීම දුකෙන් අතමුක්ත ආශ්‍රිතක සිටීම සැපින් මිදෙත්වා ඒ හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණාවක් වේවා කියලා සාදුසම්බලං ආයුරෝග්‍ය සම්පatti සද්ද සම්පatti මේවස අතෝ නිබ්බාන සම්පatti විනාපේ සම්පිස්තු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛ කර්මන්තං दुर्लभेन शीलवन्तः गुणवन्तः पुण्यकृतः नमः दुर्लभेन मायावन्तः बुद्धबुद्धः नमः शीलवन्तः गुणवन्तः पुण्यकृतः नमः दुर्लभेन मायावन्तः बुद्धबुद्धः नमः